ඒ සූත්‍රයේදී සරුවච්චන් ආංශයේ ඉංගියක් වශයෙන් ඒ නකුල පිටු ගෘහපතියට උපාසකතුමාට කියනවා කය ලෙඩ වෙන හැම වෙලාවෙදීම හිත ලෙඩ වෙන්න අත්‍යවශ්‍යම නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ බව දැනගෙන හොඳ හික්මීමක් එහෙම නැත්නම් සංවරයක් ඇති කරගත්තොත් කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි ඉන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා ඒක බුදුචාන් වහන්සේ තමන් වහන්සේගෙන් මානවයට එහෙම නැත්නම් මේ ගෘහපතිතුමා සාක්ෂි කරගෙන ඉදිරිපත් කරන අදහසක්. ඉතින් ඒ සඳහා ඒ උපාසකතුමා සර්වචන් වහන්සේගෙන් ඒ විස්තරය අහගත්තේ නැති වුණාට අපේ හොඳ වෙලාවට ඒ උපාසකතුමා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගියාට පස්සේ ඒ දෙපසේදී ඒක පිළිබඳව අර්ථ විවරණයක් අටුවාවක් ඉදිරිපත් වෙනවා. ඒ අනුව අපි ඊයේ වෙලා ගත්තේ සාරිපුත්‍ර ස්වාමීන්සේ විස්තර කරපු විදිහට යම් කෙනෙකුට කොහොමද කයේ ලෙඩවීමත් සමගම හිතේ ලෙඩවීම අනිවාර්යයෙන් සිදු වෙන්නේ ඒ වගේම මොනමන අවස්ථා යටතේදීද කෙනෙකුට කය ලෙඩ වුණත් කය ආතුර වුණත් හිත අනාතුර කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒකට පෙන්ලා තියෙන්නේ මූලික සාක්ෂිය කල්යාණ මිත්‍ර ආශ්‍රයයි යම් කිසි කෙනෙක්ගේ විදියට ආර්යයන් වහන්සේලා නොදැක්ක නොආසා නොහැසිරි කල්යාණ මිත්‍රයන් නොදැක්ක යත්තන්ගේ බණ නොආසා නොහැසිරි හිටියොත් අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ මේ රූපය මගේ රූපේ මමය රූපේ මගේ ආත්මය කියන ඒ කෙලස් බරිත ප්‍රපංචකරණය නිසා අනිවාර්යයෙන්ම කායට සිදුවෙන හැම අකරතැබ්බයක්ම ඉසට අකරතැබ්බයක් වඩපත් වෙනවා. ඊට පස්සේ ඒ විග්‍රහය නැත්නම් කියන්නේ ලෝක ස්වභාවය ධර්මයේ තුලින් විග්‍රහ කරන සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ වෙනුවට ਸਰවචනාංශය ඉදිරිපත් කරන ඒ විකල්පය රැඩිකල් වාදී නැත්නම් විප්ලවීය අදහස ඉදිරිපත් කරනවා යම් කිසි කෙනෙක් ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය ධර්මයට අහුම්කම් දීලා ආර්ය ධර්මයේ යම් ප්‍රමාණයකට හැසිරෙනවා නම් සත්පුරුෂයන් වහන්සේලා දැකලා සත්පුරුෂ ධර්මයට අහුම්කම් දීලා සත්පුරුෂ ධර්මයේ ඉක්මනවා නම් ඒ පුද්ගලයාට පැතිකඩ හතරකින් ඒ විශේෂයෙන්ම රූපස්කන්ධය දිහාවට ක්‍රියා කළ යුතු ආකාරය. පිහිටිය යුතු ආකාරය ඒ විග්‍රහයේදී සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කරනවා මේක රූපය කියන්නේ ආත්මෙ නෙවෙයි ආත්මයෙහි රූපයක් නැහැ රූපයෙහි ආත්මෙ නැහැ ආත්මෙ කෙරෙහි රූපේ නැහැ කියලා මෙන්න මේ හතර ආකාරයෙන් බලන්න. ඉතින් ඒක මේ සූත්‍රයේ බැලුවත් පෙළේ එන්න තාප කියන ත්‍රිපිටක පොතේ එච්චරයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ අපි උත්සාහ කළේ මේ කියන අර්ථය අපි කොහොමද භාවනාවක් කරනකොට විපස්සනාවක් කරනකොට සතිය වඩනකොට ආනාපාන සතිය වඩනකොට අපේ ජීවිතයට ලං කරගන්න කියලා. ඉතින් ඒ සඳහා රූපයේ විශේෂයි සුවිශේෂී බල්මක් එහෙම නැත්නම් විනිවිද දක්නා බල්මක් ඇති කර ගැනීම සඳහා අපි ඒ සඳහාම වේලාවෙන් කරගෙන ස්ථානයක් සොයාගෙන සුදුසු කල්යාණ මිත්‍රයෝ හොයාගෙන රූපයන්ගේ එක් කොටාසයක් පරිශෙන්ට ලක් කරනවා. එක් කොටාසයක් පරිශෙන්ට ලක් කරනවා කියලා කියන්නේ අනිත් කොටාස සියල්ල පිළිබඳව හැඟීම නැති කළා ගන්න. එක් කොටාසයක් පිළිබඳව සතිමත් වෙනවයි කියලා කියන්නේ හැකිතා කණික් සියලු කොටාස පිළිබඳව අසත්‍යමත් වෙනවා. ආනේ ඒ සන්දර්භයේ උඩ තමයි මේ වායෝ පොට්ටබ්බ ධාතුව මෙවැනි පරිශනකදී ආරම්භකයේ යෝගාවචරයේකට ආධිකම්මික යෝගාවචරයේකට සුදුසු එකක් විදිහට අපේ තේරවාද ක්‍රමය හඳුලා දෙන්නේ මොකද වායෝ ධාතුවේ තියෙන කම්පන චංචල ගති ඒ කම්පන චංචල ගති කම්පන චංචල හිතකට අල්ලනවා අර ආපෝ ධාතුවේ තියෙන වැగిරෙන පිටු කරන ගති පඨවි ධාතුවේ තියෙන බර හැල්ලු තද මෙලෙක් මුදු ගොරෝසු කියන ගති එහෙම නැත්නම් තේජෝ ධාතුවේ කියන උණුසුම් සිසිල් ගති අර කම්පන චංචල හිතට අල්ලනවා. ඒ නිසා හිත ස්වභාවයෙන්ම කම්පන චංචල වෙන ආධුනිකයට ස්වභාවී එහෙම නැත්නම් මහා භූතයන්ගේ තියෙන මේ කම්පන චංචල ගතියෙන්මයි ඒක දැපෙන දබා ගන්න. ඒ නිසා ආනාපාන සතිය එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම වගේ දෙයකට හිත යොමු කරනවා. ඉතින් මුලදී ලෝකාවතරයට විශාල යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා මේ කියන ධාතු කොටාසේ නැත්නම් ආනාපාන සතිය නැත්නම් පිම්බි මහැක්ලීම කොටු කරගෙන ඒකට සතිය යොමු කරන්න. ඒකටම හරියට තමන්ගේ සති ආලෝක ධාරාව යොමු කරගන්න ගාක් අමාරුයි මොකද අපේ හිතේ තියෙන කාමච්ඡන්දේ ප්‍රධානම කෘත්‍යය තමයි අරමුණින් අරමුණට පයින්. ඉතින් මෙතෙක් කල් අපි සංසාරේ එහෙම නැත්නම් මේ ජීවිතයේ හැම කටයුත්තක්ම කළේ අර විවිධාංගීකරණයට විචිතුරු දේවල් වලට හිත පැන පැන යන දේවල් වලට පයින්රි ලොන්ටි නිමන් බඳගෙන හිටියේ. දැන් අපි මේ වගේ යුද ප්‍රකාශ කරලා එක කොටාසිකට අරමුණ හිතියලාන ගියාම ඒ හිතම ගොප්පෙලි කරනවා. ඒක අවදාහකවත් මග අරින්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි කිසිම කෙනෙකුට කල්පනා කරන්න අමාරුයි ඒක තමන්ගේ පුද්ගලික දෝෂයක් කියලා. ඒක කාගෙත් ඇති. ඒක කියන්නේ මේ හිතේ තියෙන අසංවිධිත ගතිය එහෙම නැත්නම් දුවපැනවිතින ගතිය. ඉතින් මේක දැනගෙන සත්පුරුෂයන් දැකලා ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය බණ අහලා යනුව හැසිරෙනවා කියලා කියන්නේ මේක මඟ අරින්න පුළුවන් තත්යක් නෙවෙයි. ඒ නිසා මේ තියෙද්දිත් කොහොම හරි උත්සාහ කරලා යම් විදිහකට <coughs> මූල කර්මස්ථානට අපි කියනවා ආනාපානිය අපි මේ දේශනා මාලාව සඳහා ඉදිරිපත් කරගන්නවා ආනාපාන හිත තියා ගන්න පුළුවන් වුණොත් ඒක මහ විශාල <coughs> යුද්ධයක් වෙනවා සත්‍ය අරමුණු කරන මූල කර්මස්ථානයේට මූලට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක් ඒ මොකද ඒ තරමටම අපේ හිත අරමුණෙන් අරමුණට පැනීම විනෝදාංශයක් කරගෙන ආවා අපි කරපු සෑම දෙයකින්ම කෙරුවේ ඒක වැඩි වැඩියෙන් අරමුණේ කරනකොට පණින්න අවස්ථාව දෙන එක. නිසා එක තැනක ඉඳ පුරුදු කරනවා කියන එක මම හරි ඊ මතක් කළා වගේ දුවන අශ්වයෙක් උඩ අලපෝල් ගෙඩියක් තියන්න හදනවා වගේ. නමුත් මේ ප්‍රයත්න කරගෙන කරගෙන යනකොට ශිල්පීය දැනුම තියෙන නැත්තඳ කියන කාරණා පොතේ ඥානයේ තියෙන කෙනෙකුට ශ්‍රද්ධාවත් සීලයක් තියෙනවා නම් සමහර විටක අර විදියට අරමුණේ හිත හිටිනවා. ඉතින් මේ තමයි ඒ ආර්ය පරිශ්‍රණේ ආරම්භය. ඉතින් ඊට පස්සේ හිත හිටිය විතරක් නෙවෙයි ඒ හිතපු හිත ඒ අරමුණේ බොහෝ වේලා පවත්වනවා කියන එක නිකන් හරියට කියනවා නම් මේ බයිසිකලයක් පදින්න පුරුදු වෙච්ච කෙනෙක් පුරුදු කරන කෙනෙක් මුලින් ඉතාමත්ම අමාරුවෙන් බිම වැටෙන්නේ නැතුව කකුල බිම තියන්නේ නැතුව බයිසිකල් එක සමබර කරන්න ඉගෙන ගන්නවා. ඉගෙනගෙන විශ්වාසයක් ඇති කරගන්නවා මම දැන් නැගලා ඒ මට ඕනේ යන්න තැනට යනකම් බයිසිකල් එකයි වැටෙන්නේ නැහැ. මට ආයි බිම තියන්න වෙන්නේ නැහැ කකුල. මම දන්නවා මොකද්ද කරන්න ඕනේ කියන විදිහට මේ බයිසිකල් එකේ සමබර භාවයත් ඒ සමබර භාවය රැකීමට අවශ්‍ය කරන වේගයත් දෙක හිතට ආවට පස්සේ තමයි ඒ පුද්ගලයාට බයිසිකල් පැදීමේ ආධුනිකත්වය අයින් කරලා බයිසිකල් එකේ පිළිබඳ වශී භාවයක් ගන්න පුළුවන්. අනිත් වගේ ආනාපානෙත් තියෙනවා සමහර වෙලාවල් වල සමහර පරියන්ක වල කියලා කරන්න පුළුවන් මට විනාඩි 10ක් 15ක් 20ක් 30ක් ආනාපානෙම ඉන්න පුළුවන් අනේ එහෙම එනකොට <clears throat> අර දෙවෙනි පන්තියේ සතියක් නැත්නම් ඊට වඩා උත්කෘෂ්ඨ සතියක් අවශ්‍යයි ඒ විදිහට ආනාපානෙ කීකරු කරගත්තට පස්සේ තව දුරටත් බාහිර අරමුණු වලින් හිත මන්මත් වෙලා පිට නොයාම පිණිසත් අරමුණ ඊටාත්ම සමීපව උත්සන්නව ආසන්නව නිරීක්ෂණය කිරීම පිණිසත් අරමුණේ තියෙන ධාතු ලක්ෂණ මතුව ගැනීමක් පිණිසත් හොඳට නිවැරදි එල්ලයක් ඒ වගේම ඒ නිවැරදි එල්ලේ තබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රශස්ත වීරියත් කියන දෙක හරියටම යෝගාවචරයට ක්‍රියාවත් කරන්නේ. ඒ නිසා ඒ ටික ක්‍රියාවත් කරන්නේ ආරම්භයේදී නෙවෙයි. පරියන්ක පටන් ගන්න වෙලාවනේ. පරියන්ක පටන් ගන්න වෙලාවේදී නැත්තම් තව විස්තර වශයෙන් කියනවා නම් ආධුනික යෝගාචර කොහොම හරි කරන්නේ අරමුණත් එක ටික වෙලා ඉඳ සකස් කරගන්න එක. ඉඳ සකස් කරගත්තට පස්සේ ඒ අරමුණ විනිවිදීම සඳහා තමයි මේ සතියත් වීතියත් කියන චෛතසික දෙක ඒ දෙක නියම ප්‍රමාණේ යොදවන්නේ. ඒක සඳහා උදාහරණයක් දෙනකොට ඒ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි කැම මේසක ඉඳගෙන ඉන්නවා තම්බිච්ච අර්ථපල් අල කෑලි කපලා තියලා තිනවා මිරිස් කුඩු දුණු කුඩු දාලා. ඉතින් අපි ගෑරපුවක් අරගෙන මේසෙ මැද තියෙන අල කෑල්ලක් ගන්න කොහොමද අල කෑල්ල ගෑරපුව තියන්න ඕන කොහොමද ඒකට තද කරන්න ඕන කියන එක අමෝරාගෙන කරන්න බෑ. ඒකෙන් සහැල්ලුවට කරන්නත් බෑ. සහැල්ලුවට කිරුවොත් අලගෙඩිය විනිවිදින්නෙත් නෑ. ඒ නිසා ඈත තියෙන අලකැලකට අලකැලක් ගැරපේ දවටා ගැනීම සඳහා ඒකට යෙදිය යුතු කෝණයක් තියෙනවා. යෙදිය යුතු බරක් තියෙනවා. ඒ බරයි ඒ කෝණය නැති වුණොත් එහෙම හැන්දාපව ගන්නකොට අලකැල දවටෙන්නේ නෑ. ඒ දැවටීම සඳහා අවශ්‍ය කරන්නේ නිවැරදි එල්ලයක් අවශ්‍ය කරන ශක්තියක්. අන්නේ වගේ තමයි මෙනෙහි කරන හිත මේ පැත්තේ තියෙනවා. අතන මූල කර්මස්ථානේ කියනවා දැන් අපි නිවැරදි එල්ලයක් අවශ්‍ය කරන බරක් දැම්මොත් මූල කර්මස්ථානය හා හිත භාවනා කරන හිත අතර ඇවිලිලක් සිදු වෙනවා. ඒක විපාද වීමක් සිදු වෙනවා. මෙන්න මේ ආද වෙන්න වෙන්න වෙන්න බාහිරින් හිතවිලි ඇවිල්ලා අතරමැදට රෙංග ගන්න දෙන ඉඩ අඩු වෙනවා. වේදනාව ඇවිල්ලා කරදර කරන් තියෙන ඉඩ අඩු වෙනවා. බාහිරේ තියෙන සත්‍ය අතරට අතරමැදට පැනලා බාධා කරලා තියෙන අඩිය. ඒ නිසා අරමුණයි හිතයි ඒ ආයතන මං මෙතන වගේ දුරස්ත වෙන්න වෙන්න පුංචි හිති වලින් පවා බාධා කරනවා. ශබ්දවලින්වත් බාධා කරනවා. වේදනාවලින් බාධා කරනවා. හරියට කියනවා නම් අපි වර්ෂ වර්ෂ වෙලාව වර්ෂ වෙලාවක එහෙම නැත්නම් උලංගස්ස තියෙන වෙලාවක වහලෙන් ආරසා වුණත් අපි දෙපැත්තේ තියෙන ජනේල් කවුළු දොරවල් කවුළු ඇටලා තිබ්බොත් මේ පැත්තෙන් එන තුවාණි වැහිවුලක් ගහගෙන ගිහලා එහා පැත්තෙන් එළියට යනකොට ගේ මැද තිබෙන කිදි. ඒ වෙලාවට අපි කරන්නේ වහලේ තිබෙන මදි වටේ තියෙන වහකවුළු අහන්න. වහකවුළු වැහුවොත් අර උලම් ප්‍රවාහ රිංග ගන්නව අඩුයි ගෙමැද්ද තිබුණා. අනිත් වගේ තමයි යෝගාචර දැනගත්තොත් දැන් අරමුණයි මායි නැත්නම් අරමුණ මගේ හිතයි නැත්නම් අරමුණ මෙනෙහි කරන හිතයි මුණට මුණ දාලා තියෙන්නේ අන්න ඒ වෙලාවේදී හොඳට නිවැරදි එල්ලයක් ඒ වගේම අවශ්‍ය කරන වීර්යයක්. මෙතන නිවැරදි එල්ලේ කියලා කියන්නේ ආස්වාස වෙලාදී මේ මම බලන්නේ ආස්වාසය කියලා යෝගාවචරයට සැකමසුව අසම්මෝසව දැක්ක දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉවරනට පස්සේ දැන් තියෙන ප්‍රාස්වාසයයි කියලා ආස්වාසය නෙවෙයි කියලා දුරට සැකමසුව දැක ගන්න පුළුවන්. ඒ නිසා සතිය නිර්වචනය කරනකොට සතියේ කෘත්‍ය වශයෙන් පෙන්වන්නේ මතු පිට ලුහුටල යනවා නෙවෙයි කිදාබයි. අලකැලට ගෑරුපෙන් තට්ටු කරනකොට ගෑරුපු ලේසලා යනවා නෙවෙයි වැඩිච්ච තැන එහෙම කිදාබයි. එහෙම නැත්නම් මහසී සයිඩ ස්වාමීන් වහන්සේ කියනවා මේ මිලෙක් කළව පසකට හෙල්ලකින් තමලා යනපුවාම හෙල්ලේ ඒ පස කාගෙන ගිහලා හිටගෙන ඉන්නේ. අන්න ඒ වගේ සත්‍ය කෘත්‍යය කලකට හෙල්ලෙන් තමලා ගැහුවා වගේ හෙල්ල පොලා පනිනව නෙවෙයි ඒ පෘෂ්ඨ විදි විදි. අසත්‍යමත් හිත පොලාපයි. අසංජීවත් හිත වතුරට විසි කරපු ලබු කබලක් වාගේ වතුර උඩ පා වෙනවා. නැත්නම් වතුරට විසි කරපු පොරොප්ප කැලක් වාගේ එහෙම නැත්නම් ජිපොන් කැලක් වාගේ පා වෙනවා. ඒ වෙනුවට විනිවිදිනවා නම් අන්න අපිට කියන්න පුළුවන් ඒ සත්‍ය මුදුන්පත් වෙනවා. එතකොට අසම්මෝස රසයක් ඇති කරනවා. තමයි හොඳටම දන්නවා. දහසකුත් එකක් අරමුණු තියෙද්දි මේ පිටිපස්සේ ශබ්ද තියෙනවා. සමාහට දෝරේ ගලම හිතීලි වගේක් තියෙනවා. එතන කය අතර මෙතන පොඩි පොඩි තියෙන බාට වේදනක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාසෙත් තියෙනවා. එතකොට දැන් මගේ හිත එල්ල වෙලා තියෙන්නේ ආස්වාසයටයි කියලා සම්මෝසාවකින් තොරව. අන්‍ය විහිිත නොවි අරමුණ දැන ගැනීම සතිය තියෙන බවට දැනගන්න සතිය කර දෙන කෘත්‍යය. එතකොට විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන. දැන් අපි හරියටම අරමුණ එල්ල කරගත්තා. ඒක කියනවනම් හරියට ලේත් මැෂින් එක ලියවන මිනිස්සයා හරියටම සෙන්ටර් කරගත්තා. චක්‍රයකට අල්ලගත්ත යකට ගෑලා දැන් ඉති ඕනේ ලියවිල්ලක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් එම්බ්‍රොයිඩර් කරන්න ඕන කෙනා ඒ රෙදි කැල්ල එම්බ්‍රොයිඩර් වලල්ලට දාලා හොඳට හිර කරගත්තා. දැන් මේ රෙද්දට එහෙමේ දුවන්න බෑ. ඊට පස්සේ ඕන තරම් මන්ට ඉඳ තියෙන තියෙන වෙලාවේ ඒ එම්බ්‍රොයිඩර් වැඩේ කරගෙන යන්න පුළුවන්. එතන මේ වැඩේ නැතර කරයි කියලා ඊගාසර එනකොට ඒ රෙදි කැල්ල අර එහෙමේ වෙලා නැහැ. අන්න මේ වගේ අරමුණ හිතයි ලොක් වෙලා ඇවිලිලා පිහිටියට පස්සේ අපිට ඒ අරමුණ පිළිබඳව සූප්පු කරලා හපල කරනවා වගේ අරමුණට විනිවිදින්න පුළුවන්. <clears throat> ඒකට කියනවා ඒ විශේෂයට අභිමුඛ වෙනවා කියලා. එතකොට බාධා නැතුව නෙවෙයි, බාහිර ශබ්ද නැතුව නෙවෙයි, වේදනා නැතුව නෙවෙයි, හිචිලි නැතුව නෙවෙයි. නමුත් තමයි දන්නවා ටෝච් එක ගහම මම අතෙන්ටයි දැන් ටෝච් එක වදින්නේ කියලා. නැත්නම් සති ධාරාව යන්නේ ඒ අතුරු බාධක මැද හරියටම අවශ්‍ය කරන තැනට. ඒක ඇත්තට කරන දෙයක්ද, කෙරෙන දෙයක්ද කියලා කියන්න බෑ. ඒක යම් කිසි පමණක පදමක්. එක දවසින් කවදාවත් හරියන්නේ එක රැයකින් හරියන්නේ නැහැ. කොච්චර බණ ඇහුවට හරියන්නේ නැහැ. ඊ හරි ගියාට අද හරිය කියලා දහස කියකුත් නැහැ. නමුත් මේ එක සැරයක් දැසක් හරියනකොට තේරුම් ගන්නවා මේ හිතේ <clears throat> අන්නේ මානසිකාරය කියලා චෛතසිකයක් තියෙනවා. කොච්චර જાති තිබුණත් අවශ්‍ය දෙයට හිත යොමු කරවන්න පුළුවන්. මේ ආර්ය ධර්මයේ අහනවා නම් ආර්ය ධර්මයේ හැසිරෙනවා නම් හික්මෙනවා. අනේ එහෙම කරනකොට එකක් තමයි Tamanට අවශ්‍ය කරන දෙයට පමණක් හිත යොමු කරවලා බාහිර දේවල් වලින් හිත වෙන් කරවලා එකම චිත්‍රයේ ගොඩක් දේවල් තිබුණාට Tamanට අවශ්‍ය අවශ්‍ය විතරක් බලතයි. ඉතින් ඒක ලස්සන නිදර්ශනයක් ඒ ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරා අපේ ගෙවල් වල බොහෝ විට තියෙනවා මේ සමුහ ඡායාරූප group photos. ඉතින් අපි පරණ කාලවල ගෙවල් වලින් ඔය ඊළඟට ඉනවා. ඒකේ ඒ ඒ රූප රාමුවේ ඒ තමන්ගේ මාමා හරි තමන්ගේ නැන්දාම හරි අප්පච්චි හරි කවුරු හරි ෆොටෝ එකේ ඉන්නවා. හැබැයි අනික් කට්ටිය අඳුරන්නේ නැහැ. ඉතින් ඒකෝට අපි මේ ෆොටෝ ටික බලනවායි කියලා බලනකොට බලන්නේ අපේ නෑය පමණයි. අනික් මිනිස්සු මොනවා හිටියත් අපේ අවධානය එක නේකේ ෆොටෝ එකේ පිටේ එල්ලලා තියෙන්නේ ඒ තමන්ගේ ණය තුන්වෙනි පිළි දෙවෙනියට වාඩි වෙලා ඉනවනම් හැමදාම බලනකොට අපි අනික් කට්ටිය ගැන සැලකිල්ලක් නැහැ. අපිට පේන්නේ ඒ ණය තමයි. ආන්නේ වගේ තමයි <clears throat> ආනාපානයක් තියෙනවා. වේදනා, ශබ්ද, හිතිවිලි මොනවා තිබ්බත් අර පුහුණුව නිසා, අර ශික්ෂණය නිසා, අර සංවරය නිසා ඒ තැනට යොමු කරවන්න පුළුවන් මේක තමයි සතිය කරගෙන පුත්‍ති. මේක කරන්න මේක විස්තර කරන්න ගියා මේ කටුකුරුන්දී අපේ ඥානන්ද සාංශ කිව්වේ සද්දන්ත කුලයේ ඇති ඉදිකට්ටක් ගන්න හොඳේ දික් කරන වෙලාව සිහි කරගන්න. අලියට හැපෙනව අඩුයි ඉදිකට්ට අලියට බොහොම සූක්ෂම වැඩි. නමුත් යම් ක්‍රමයකට ඕ ගොඩාක් දේවල් අතර සිට ඉදිකට්ටක් ගන්න හිත හොඳේ යොමු කරනවා වගේ තමන්ගේ හිත පුහුණු කරනවා නම් ඒ අවශ්‍ය කරන ධර්මතාවයට අවශ්‍ය වෙන ආස්වාසයට හෝ ප්‍රස්වාසයට අනිත් දේවල් තිබුණු පළියටම ඒ කරදරයක් විය යුතුම නැහැ. මේක එක විදිහකට මේ ශික්ෂණයකින් ලැබෙන ප්‍රයෝජනයක් එහෙම නැත්නම් කියනවා නම් අදාහගෙන ගියොත් දැස්චිලා ගියොත් දවසක දැක කියා ගන්න පුළුවන්. අත්දැක ගන්න පුළුවන්. අන්න මේ සඳහා මේ වගේ බොහෝ දේවල් තියදී අවශ්‍ය දෙයට පමණක් නැත්නම් ප්‍රමුඛතාවයේ තේරීම කියලා කියන්නේ ප්‍රමුඛ දෙයට පමණක් හිතව ගන්න පුළුවන් ගතිය එන්නේ ඒ ප්‍රමුඛ දෙය පමණක් මෙන් කළ මෙනෙහි කිරීම. අනිත් දේවල් නොසලක හැරලා මේකම මෙනෙහි කරනකොට ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා නැත්නම් පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා නැත්නම් ආස්වාසිය ආස්වාසිය ප්‍රස්වාසිය ප්‍රස්වාසිය නැත්නම් ගන්නවා ගන්නවා හෙලනවා හෙලනවා කියලා මෙනෙහි කරනකොට ඒක විශේෂණය වෙනවා අනිත් පුංචි වෙනවා. ඉතින් මේක කරගෙන කරගෙන යනකොට මේ හිතේ මේ හැකියාව ඕනේ දේ highlight කරලා ඕනේ දේ සුවිශේෂී කරලා ගන්න පුළුවන් ශක්තිය අපි පුහුණු කරනවා. අන්න එහෙම පුහුණු කෙරුවොත් පේන පටන් අර ගන්නවා ආරමුණට විනිවිදිනවා. විනිවිදිනවා කියලා කියන්නේ ආරමුණත් එක්ක සමීප වෙලා ඒක තැනකදී අල කැල කැරපුවේ දවටෙනවා. හෙල්ල පොළවේ කාගෙන බහිනවා. වතුරට දාපු ගලක් වගේ දාපු තැනම කිඳා බැලලා වතුර කඩ කපාගෙන අඩියට මෙලක යනවා. ආනේ එහෙම යනකොට මෙතෙක්කල් නොදීපු වටිනාකමක් නිසා ප්‍රමුඛතාවයක් නිසා ආනාපානේ ලොකු කරලා විචිතුරු කරලා ඒක ඇතුළේ තියෙන දේවල් අනිත් දේවල් නොපෙනෙන තරමට මේකේ දේවල් පේනවා විශේෂණ වෙලා පේන තියෙන ගතිය වැඩි එතකොට ප්‍රධාන වශයෙන්ම කියනවා මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැන ගන්නවා වගේ ගොරෝසු තැනකින් පටන් ගන්න. ඒක සඳහා පැතිකඩ රාශියක් තියෙනවා. එක ලකුණක් දැක්කට නතර වෙන්නේ දෙකක් බලනවා තුනක් බලනවා හතරක් බලනවා පහක් බලනවා. අහුවෙන අහුවෙන වෙලාවේ ආස්වාසය අලුතෙන් ඉස්සල වතාවේ නොදැක්ක දෙයක් බලන විදිහට බොහොම සාදරව බොහොම එලඹිලා පෙලඹිලා බලනකොට මේ ආස්වාස ප්‍රසවාසයේ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ භාව ලක්ෂණ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන පුදුමාකාර විදිහට පේන්න පටන් ගන්නවා ඒක බොහෝමත්ම සමානුපාතිකයි Taman ඒ සඳහා ලෑස්තිලා යන පමණට මේකට අපි ශ්‍රද්ධාවක් කියලා කියනවා විශේෂයෙන් මේකට කියන්නේ කුසල ඡන්දය කියලා කුසල ඡන්දයක් තියෙනෝනේ අයියෝ මේ හුස්ම දිහා බලලා මොන නිවනක්ද කියලා ඒක නොසලකා හැරියොත් කවදාකවත් අපට ඒකේ ධර්ම රසය උදා ගන්න උකහ ගන්න හම්බ වෙනවා. ධර්ම ඕජාව උකහ ගන්න හම්බ වෙනවා. නැත්නම් ඒකේ තියෙන ධාතු මනසිකාර ගියාට හිත මෙහෙ වෙන්නේ නැහැ. ඒ නිසා මේක සම්පූර්ණ නිවන තියෙනවා. මේ තුලම චතුරාර්ය සත්‍ය තියෙනවා. මම මේ නිසා මේක හොයන්න ඕනේ කියන අර ලොකු නිකන් සාමාන්‍ය මේ දුවන නන්නත්තර ශ්‍රද්ධාවන් නෙවෙයි කුසල ඡන්දය කියලා කියන්නේ ඒ සඳහා මෙහෙවන ලද ශ්‍රද්ධාවක්. උතන මෝරච්ච ශ්‍රද්ධාවක්. නිකන් වේගයක් නෙමෙයි මෙතන තියෙන ප්‍රවේගයක්. දිශාගත වෙච්ච වේගයක් තියෙනවා. දිශාගත වෙලා තියෙන අරමුණටම. ආන්නේම ආශ්‍රද ප්‍රසාර දෙක බලනකොට තමයි දැක ගන්න පුළුවන් වෙයි. හොඳට භාවනා කරන ආශ්වාසයේ මේ මේ ලක්ෂණ තියෙන එක ප්‍රශ්වාසය නේ. ප්‍රශ්වාසයේ මේ මේ ලක්ෂණ තියෙන මේක ආශ්වාසය නෑ කියලා ආශ්වාසයට සහ ප්‍රශ්වාසයට ආවේනික වූ පෞද්ගලික ලක්ෂණ නැත්නම් ප්‍රත්‍යක්ෂ කළහකි පච්චත්ත ලක්ෂණ ස්වභාව ලක්ෂණ දැක ගන්න පුළුවන්. දැක ගන්න ගන්න භාවනාවේ සිත් තලවන ගතිය. යොදන යොදන මේ නිවැරදි එල්ලේටත් යොදන යොදන අවශ්‍ය කරන වීර්යයත් අනුව රස මතුවෙන පටන් ගන්නවා. අන්නේ මේ ඉන්නකොට ඉන්නකොට වැඩි වේලාවක් අරගෙන ඉන්නත් පුළුවන්. බාහිරින් එන දේවල් වල තියෙන බාධාවත් අඩු වෙලා එහෙම යන්න යන්න යන්න යන්න මේ රූප ධර්මය ආත්මය දෙවි රූපයෙහි ආත්මයක් නැත ආත්මයෙහි රූපයක් නැත රූපේ කෙරෙහි ආත්මයක් නැත කියන එක හරි ලස්සන ක්‍රමයකට ඔප්පු වෙන්න පටන් ගන්නවා ඒ ඒ ඒ ටික ඒ කියන්නේ මූල කර්මස්ථානයේ දිහා බලාගෙන දිගින් දිගටම නිරන්තරයෙන් ඒකාකාරයෙන් බලාගෙන ඉන්නකොට ඒක ඇති වෙන මේ වෙනස්කම් ටික පසුගිය අවුරුදු 300 ඇතුළත භෞතික විද්‍යාවේ වෙච්ච සෙල්ලම් ටික ලස්සනට පෙන්නනවා භෞතික විද්‍යාවේදී අපි එක එක මූල ධර්ම අරගෙන මූල ද්‍රව්‍ය අරගෙන ආවර්තිත වගුවක් හදලා ඒ ඒ මූල ද්‍රව්‍යයට ආවේනික විශිෂ්ට ගුරුත්වය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගාන අයවා ගැටෙන හැටි සම්බන්ධ වෙන හැටි කියලා පුතුමාකාර විග්‍රහ කරනකොට ඒක ශීඝ්‍ර දියුණුවක් වුණා විද්‍යාවේ. එතෙන්දී හිතුවේ ඒ අණුව තමයි මේ ලෝකේ හදලා තියෙන දේවල් වල මූලික ඒකකේ කියලා. ඒක ඒක කඩන්න බෑ. ඒක නිර්පේක්ෂයි. ඒ අනු එකිනෙකට ඒකාන්තයෙන්ම සුවිශේෂී ලක්ෂණ කියන ඒ නිසා ආවර්තය වගේ ලස්සනට අච්චු ගහලා කළු දැල්ලක් විතර ලෝකෝට හදලා අපිට ඉගෙනුවා ඒ කාලේ. නමුත් හොඳට හෝ නරකට පහු වෙනකොට දැක්ක අණුව පරමාණු වලට කඩන්න පුළුවන් කියලා. එතකොට මේ අණුවක් කියලා කියන්නේ සමහර වගේ පරමාණු දෙකක් එකතු වෙලා නැත්නම් විවිධ සම්බන්ධකම් තියෙනවා ඊට පස්සේ දැන් කිව්වා පරමාණු නෙවෙයි අණු නෙවෙයි මූලික එකකේ පරමාණු ඊට පස්සේ පරමාණුවක් විස්තර කරා විස්තර කරලා ගියාට පස්සේ දැක්කා ඒ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ඒ වගේ විවිධ නිරීක්ෂණ නිසා හැම පරමාණුකටම නිකන් සමාන නැත්නම් පොදු ආකෘතියක් තියෙනවා ඒකේ න්‍යෂ්ටයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන තියෙනවා ඒක නෙගටිව් කිව්වා එකක් පොසිටිව් කිව්වා නැත්නම් ධන ඍණ ආරෝපණ කියනවා අන්තිමට බලනකොට හිතුවා මේවා තිබුණට කඩන්න බැරි කියලා. නමුත් කවදා හෝ මොන ක්‍රමයකට හෝ මේ ඉලෙක්ට්‍රෝනයක් වෙන් කරලා ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝනේ හයිඩ්‍රජන් වල තිබ්බත් හීලියම් වල තිබුණත් මොන අණුවේ තිබ්බත් ඒ වගේට පෞද්ගලික ලක්ෂණ නැහැ. කොයි එකේ ඉස්සලා තිබුණ හයිඩ්‍රජන් වල ස්වරූපේ හීලියම් වල නැහැ. දැන් පේනවා හයිඩ්‍රජන් වල පරමාණු තියෙනවා. ඉලෙක්ට්‍රෝන්ස් තියෙනවා හීලියම් වලක් තියෙනවා කොයි එකෙත් තියෙනවා එතකොට දැන් බලනකොට ධන ආරෝපණ ඍණ ආරෝපණ වශයෙන් මේ පොඩි කොටස් වලට කඩලා ඒක වෙන්නේ නැති ලෝකයේ පුංචිම ඒකකේ කියලා පාටිකල් ෆිසික්ස් වලට ගියා. පාටිකල් ෆිසික්ස් වලට ගියාට පස්සේ දැන් ඉතින් විඥාන අණුවකින් පරමාණුවකට පරමාණුවකින් පාටිකල් එකට ගිහලා පාටිකල් එක හොයනකොට ඒකනම් කඩන්න බෑ කියන්නේ. ඒ අතරමැද හම්බුණා ওই ධන රින් වලට අමතරව තව තව කෑලි කෑලි පොඩි පොඩි කෑලි ඔය බුලත් විල කනකොට කරදුමුංගු කරාගුමිට යන මන දාන වගේ සෙට් එකක්ම හම්බුණා නිකන් බුලත් චිප් ඔකුයි නෙවෙයි. ඔයාන වගේ ඊට පස්සේ ඒවට තියෙන පුංචි පුංචි ආවේනික ලක්ෂණ දැන් කැසපට ගහගෙන මෙව්වා තෝරන්න ගන්න. අන්තිමට ගිහිල්ලා මේ හැම එකක්ම ඊටත් වඩා පුංචි කරුවොත් හුදු ශක්ති බව එතන කැඩිච්ච දවසේ මුළු විද්‍යාවම පැටගලනවා කියන. එතකොට වෙන්නේ මොකද? ශක්තිය කියන්නේ අද්‍රව්‍යයක්. ඉලෙක්ට්‍රෝන පොට කියන්නේ ද්‍රව්‍යයක්. දැන් ද්‍රව්‍ය අද්‍රව්‍ය දෙක අතර මායිමක් නැහැ. ඒ නිසා ක්වොන්ටම් කතාව එන්න පටන් ගන්නවා. ශක්තිය යම් කිසි වෙලාවක මෙහෙම ගුලි වෙනවා, විමසු පොදියක් වගේ යම් කිසි වෙලාවකට දිගහැරෙනවා. ගුලි වෙච්චාම ක්වොන්ටම් එකක් කියනවා. දිගහැරෙච්චාම විශ්වගත ශක්තිය. හැබැයි දන්නේ නැතුව මොනම යකාටවත් අල්ලන්න බැරි වෙන විදිහට ඉඳපු ගමන් මේක මීමැසි වගේ මීමැසි පොඩි ගහනවා ඉඳපු ගමන් දියලා මේක හොයන්න ගියාට පස්සේ ඔන්න භෞතික විද්‍යාවේ සීමා මරියාදාවල් කඩලා ගියා කොයි හැටියද භෞතික විද්‍යාවට ගන්නෙ ඊට පස්සේ මනින්න කියන බැරි ශක්ති වෙනම තර්මල් ෆිසික්ස් කියලා වෙන පැත්තක් හදාගන්න අදාන ගියාට මොකද දැන් එන ධර්ම කිසිම දෙයක් නිව්ටෝනියන් න්‍යාය වලින් විස්තර කරන්න බෑ. මොකද මේව ගුරුත්වයට අහුවෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණයට අහුවෙන්නේ නැහැ. පොඩි වෙලා මීමැලි පොටි වගේ ගුරු වෙච්ච ගමනකට හැඩයක් ආකාරයක් සහ ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. ශක්තියට පත්‍ත්‍ති ගමන් හැඩයක් නැහැ ආකාරයක් නැහැ ගුරුත්වාකර්ෂණයට අහුවෙන්නේ නැහැ. එතනින් එහාට නිව්ටන් ලොක්කගේ කතා හරියන්නේ නැහැ. ඊට පස්සේ අයින්ස්ටයින් ගෙනත් දැම්මා নাනා ප්‍රකාරයට වැඩිය දැඩි නියුට්‍රෝන බන්ධන සහ සුළු නියුට්‍රෝන බන්ධන කියලා දාලා බැලුවට මොකද දැන් බලලා මල්ලෙන් එළියට පැන්නේ. ඊට පස්සේ ක්වොන්ටම් ෆිසික්ස් කතාව ගියා. ගියාට පස්සේ බැලුවා කොහොමද මේ ශක්තිය ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ. ආයේ ද්‍රව්‍ය ශක්ති බවට පත් වෙන්නේ මේක සර්බලධාරී දෙවියන් වහන්සේගේ මන අපේද එමෙත් අපිට න්‍යාම ධර්මිකද වෙනවද කියලා බලනකොට ඇත්තටම බොහෝම කල්ලාතුව දැනගත්තා විඥානයක් සම්බන්ධ වෙලයි ශක්තිය ද්‍රව්‍යයක් වඩපත් වෙන ද්‍රව්‍ය ශක්තිය වඩපත් වෙන්නේ විඥානය සම්බන්ධ වෙන්නේ නැත්නම් ශක්ති ශක්ති වශයෙන් තියෙනවා ද්‍රව්‍ය ද්‍රව්‍ය වඩපත් වෙනවා එතෙන්දි තේරෙනවා රූප ධර්ම කවදාකවත් විස්තර කරන්න බෑ නාම ධර්ම නැතුව හැබැයි ඉතික් විද්‍යාව පැහැදිලිවම කියලා තිබ්බා අපිට නාම ධර්ම කතාවක් ඕනේ අපිට රූප ධර්ම මාර්ගයේ මුළු ලෝකෙම විස්තර කරන්න පුළුවන්. හන්දට යන්න පුළුවන්, අඟහරු ලෝකයට යන්න පුළුවන් කියන්නේ. ශ්‍රෝඩින්ජන් පෙන්නලා දුන්නා මේ ස්වභාවයේ පවතින ශක්තිය විඥානික හැපිච්ච ගම ඒක ද්‍රව්‍ය බවට ගොඩේ කුලි වීමක් වෙනවා. ඒ නිසා රූපයක් රූපයක් බවට පත් වෙන්නේ නැහැ නාමයක් නැතුව. ඒ නිසා මේ අපි දකින දේ අපේ විඥානයේ නිසා ගුලි කරගෙන බලන දෙයක්ද හැබැයි પરමාර්ථ වශයෙන් බැලුවොත් මේකේ තියෙන හුදු ශක්ති ටිකක් විතරද ඒකද ශූන්‍යතාවයක් විතරයි ඉතින් එතෙන් ගියාට පස්සේ විද්‍යාවෙන් හෝ භාෂා ශාස්ත්‍රයෙන් හෝ තර්කයෙන් හෝ කවදාකවත් પરමාර්ථ පැත්තට ළඟා වෙන්න බෑ එතන පැහැදිලි කඩයිමක් ආවා කඩේම කාට හොයන්න හොයන ගතිය විද්‍යාවේ තියෙන වටින ගුණය තමයි තවදුරටත් හොයනවා. තමා විශ්ීම තමන් නිෂ්ප්‍රභා කරත් ඒක හොයනවා. ආනේ හොයන හොයන හොයන හොයන යනකොට තේරෙන්න පටන් ගත්ත මේ ආශියාකරේ කොහොමදත් නාම ධර්ම ඉස්සර කරගෙනයි දැනුම ගෙනිච්චේ. ওই රූප ධර්ම පතුරු ගැහුවට ඔය තරම්ම PhD දුන්නෙත් නෑ ඔය තරම්ම patent record කරගත්තෙත් නෑ ඊට වැඩිය දන්නවා ඒගොල්ලෝ දන්නවා මීට වැඩිය මේ විඥාණය හිත බලවත් ඒක හදාගත්තොත් ඕනේ වෙලාවක ඕන රූපයක් හදාගත්තා. හැබැයි මෙතෙක්කල් විද්‍යාව හිතන්නේ මේ අද ඊරම গুপ্ত ධර්ම ගූඪ ධර්ම ඒව පොඩි නෑ අපි විද්‍යාවෙන් ඔක්කොම පෙන්නනවා. ඒ නිසා මේ මෑත කාලෙදී ශක්තිය සහ ද්‍රව්‍ය අතර E mc2 කියලා අයින්ස්ටයින් හොයාගත්ත ක්‍රමේ නිසා පසුගිය සතවසේ වහලෙච්ච දක්ෂම විද්‍යාඥයා බවට අයින්ස්ටයින් පත් කරා. හැබැයි අයින්ස්ටයින් ගොයියා දන්නෙත් නැහැ හොයාගත්ත දේ. මිනිහා පටලවිලා හිටියේ. නමුත් ඔක්කොමලා පිළිගත්ත සත්‍ය නිසා ගියා. නමුත් මේ දැන් සුමාන දෙකට තුනට ඉස්සලා පැහැදිලිවම දැක්කා සීක්‍රම වේගෙම ගමන් කරන අංශු ආලෝකය නෙවෙයි ආලෝකයේ අංශුවට වැඩිය වේගෙන් ගමන් කරන පුංචි කොටක් තියෙනවා. ඒකට පැහැදිලිවම අයින්ස්ටයින් හොයාගත්ත නියමයේ විශේෂ සාධාරණ නැති බව තේරුම් ගන්නවා. එතකොට මේ දේවල් වලට භෞතික වස්තු වලට සම්බන්ධව පොදු සමීකරණ හොයන්න බෑ. ඒව ඕනම දෙකින් ඕනම දෙයක් හැදෙනවා. ඒ නිසා අයින්ස්ටයින් තියෙකේ තියෙන ද්‍රව්‍ය ශක්ති බවට පත් වෙන එක ද්‍රව්‍ය ශක්ති බවට පත් වෙන එක ඒ සඳහා විඥානයේ බලපෑමත් එතන කැවස් තියෙකේ පෙනෙන විදිහට ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන එකත් ආවට පස්සේ කිසිම දෙයක් සමීකරණයකට දාන්න බෑ ඕන දෙයක වෙනස් වෙන සුළු ගතිය කියන එක මේ විපරිණාමය සර්වඥාන්සේ පෙන්න විපරිණාමය කවදාකවත් නිතරම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඇත්තටම විද්‍යාඥයන්ට තේරෙනවා මේක හොයන්න හොයන්න දුකයි කියලා. ඒ නිසා කියලා තියෙන යම් කිසි කෙනෙක් කියනවා නම් මම දන්නවා ක්වොන්ටම් ෆිසික්ස් කියලා ඒකනේ පැහැදිලිවම දන්නේ නැතිකම දන්නවා. ඇත්තටම උට තේරෙන්නේ නැහැ කියලා දක්ෂ විද්‍යාඥයෝ කියනවා. යම් කිසි කෙනෙක් කියනවා මම දන්නවා කැවොස්ටිරි කියලා කියන උට තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේක හොයන්න හොයන්න නන්නත්තාරෝ. සරුවචනාංශේ කවදාකවත් නන්නත්තාරෝ නැහැ. උන්වහන්සේ බොහෝම කල්යතුල් කිසිම විද්‍යාගාරයක් නැතුව කිසිම සාමික ප්‍රයත්නයක් නැතුව මේ ආස්වාද ප්‍රසවාසයේ තුලින් පෞද්ගලික ලක්ෂණ ආස්වාද ප්‍රසවාසයේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරන්නේ. ඒක බලාගෙන ඉන්නකොට බොහෝ වෙලා බලා ඉන්නකොට ආස්වාසේ ප්‍රස්වාසේ සමව පේන පොදු ලක්ෂණයට යනකොට මොන සම්මුති ධර්මයේ කියලා පරමාර්ථ ධර්මයේ එකම පුද්ගලයාට කාලය හා සාපේක්ෂව යහපතට යන්න පුළුවන් ගතියක් එනවා. මම නැවතත් ඒක කියනවා ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා හොඳට වෙන් කරලා විෂද කරලා විස්තුරු කරලා පතුරු ගහලා බල බල බල බල බල බල ඉන්නකොට ඒ යෝගාවචරයගේ ආනාපාන යම් ප්‍රමාණයකට සංසිඳෙනවා ඒ සංසිඳීගෙන සිහින් වෙනකොට ආස්වාසේ ප්‍රස්වාසේ අතර සුවිශේෂී ලක්ෂණ දැක ගන්න බැරි වෙනවා ඒ වුණොත් පොදු ලක්ෂණයක් පේනවා සමහරට ආලෝකයක් වශයෙන් පේනවා සමහරට සහැල්ලු ගතියක් වශයෙන් පේනවා සමහරට හුදු කම්පනයක් වශයෙන් පේනවා සමහරට හුදු චංචල ගතියක් වශයෙන් පේනවා හැබැයි හොඳටම ගන්නවා මැරිලා නෑ හුස්ම සිද්ධ වෙනවා නමුත් දැන් ආස්වාදයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළා අල්ලගන්න බැහැ ඒ නිසා මෙන්න මෙතනදී සත්පුරුෂයන් නාහපු සත්පුරුෂ ධර්මයේ හැක්මිච නැති ආර්යනාසයන් නොදැක්ක නාහපු ඉක්මිච නැති එකන අන්දවන්ද අන්දවන්ද වෙලා දිනවා මට දැන් ආනාපානෙ පේන්නේ නැහැ ඒක ඒකාකාර වෙලා මගේ හිත නින්දට වැටෙනවා මම යන්නේ ඉස්සරහට දන්නෙත් නැහැ පස්සට යන්නෙත් නැහැ කියලා දැක පහළ වෙනවා හරීම භාවනාවේ ඒකාකාරී හරි නීරසයි මම නිකන් පාළු වුණා තන් වුණා වගේ දැනෙනවායි කියලා අර දකින්න දේ මොනම තාරෙන්වත් අදහන්නේ මොකද හොඳට පේන තිබුණ ආශ්‍රව ප්‍රසවාස දෙක දැන් සම වෙලා නොපෙනෙන නොදැනෙන ගානට සිවුම් මේ පෞද්ගලික ලක්ෂණේ ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙන මාරු වෙදි තමයි ඇත්තටම යෝගාවචරය විපස්සකයේද යෝගාවචරයේද කියලා හරියටම සමාජිකත්වය ලබන තැන. ඉතින් එතනකම් අපි කරන්නේ ඉදිරියට කරන්න තියෙන මේ සූක්ෂම පරිශ්‍රණය සඳහා පිටිය සකස් කිරීම තමයි. ඒ නිසා මෙතනදී හරියට නිදිමත ගති, කම්මැලි ගති, ඒකාකාරී ගති, ඒ වගේම පාළු ගති, අසරණ ගති, නුරුස්නා ගති පහළ වෙන්න පටන් ගන්නවා මොකද අපි අර කුඤ්ඤය ගහගෙන ගිය තැන දැන් කුඤ්ඤය ගහ ගන්න බැරි වෙනවා. මට හිතුවක ඉන්න වගේ හිත දඟලන්න පටන් ගන්නවා. මෙන්න මේ දේ වෙනකොට ඒ කියන්නේ මේ කම්මැලිකම තීති පාලුකම තීති නීරසකම තියේදී ඒ කම්මැලිකම නීරසකම පාලුකම ලෑස්ති වෙලා ගිහිල්ලා අරමුණ කොච්චර සියුම් වුණත් හිත පිට යන දෙයක් නැතුව ඒ දණ්ඩක යන කෙනෙක් වගේ කම්බේ කැවිදින කෙනෙක් වගේ දක්ෂව සුරක්ෂිතව මේක ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට එක තත්යකට හිතපත් වෙනවා මොනම සත්‍යයක්වත් නැහැ මොනම හිතෙල්ලක්වත් නැහැ. කයක් තියෙනවද දන්නේ නැහැ. කයෙන් එන කිසිම ඒ දේවල් ඒව නිකන් හරියට මේ යුද්ධ පිටේ බංකරයක් අතට ගිය සොල්දාදුවට පිට බෝම්බ ගැහුවත් එකයි වෙඩි තිබ්බත් එකයි මොනවා කරුවත් එකයි එයා ඇතුලට ගියා වගේ. එහෙම නැත්නම් කට්ට අතර ඇතුලට ගිහිබ්බා පිට වැස්සත් එකයි උඩ පෑවුවත් එකයි වගේ. ඇතුලේ ආරසාවක් තේරෙනවා. ඇහෙන් රූප බැලිලක් නැහැ. කනින් ශබ්ද ඇහිල්ලක් නැහැ. නාසයෙන් ගඳ බැලිල්ලක් නැහැ. දිවෙන් රස බැලිල්ලක් නැහැ. කය පහස විඳින්නෙත් නැහැ. ඒ නිසා ඉන්ද්‍රයන් හයම ප්‍රකෘතිව තිබුණට කිසිම තැනක ගනුදෙනු නැහැ. ඒවයි මතින් හිත පිට යන්නේ නැහැ. දැන් හිත ඇතුළට ගිහිල්ලා ඇතුළේ ආරක්ෂක තැනකටපත් වෙනවා. මේක ආරක්ෂා තැනක් කියලා දෙන්නේ සත්පුරුෂයෙකු ආර්යනාශනමක් විතරයි. භාවනා කරන එකට වෙන්නේ කොට කුඩල්ල කොට උඩ තිබ්බා වගේ අපහසුතාවය. කම්මැලි තමයි. ඊරස ගතිය. ඒකාකාරී ගතිය. ඒ නිසා වහාම බලනවා එක්කෝ ඉති තුනී වේගෙන යනකොට එක්ක අනිච්චන් දුක්ඛං අනත්තං වත් කියලා අහන්න බලන්නද කියලා අහනවා. නැත්නම් බුද්ධානුසතියවත් පඩන්නද කියලා අහනවා. නැත්නම් මෛත්‍රියවත් පඩන්නද කියලා අහනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්මවත් ගන්නද කියලා අහනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලවත් බලන්න කියනවා. මොකද දැන් හරියට මේ කාන්තාරයක් මැද මුහුණක් මැද කැලයක් මැද තනුනා වගේ. මෙතන ඉතාමත්ම වැදගත් මනසල්කා බැචිතු කාරණයක් තියෙනවා. මේ මට්ටමට යනකොට යෝගාචරයට සර්වඥන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන තමන්ගේ සීල ගැන සැකයක් එහෙම තියෙනවනම් මෙතනදි මහ විශාල විවුලකටපත් මේ අර මාරු කරගන්න බැරි තැනේදී තද්ද ශ්‍රද්ධාව අවශ්‍යයි. තද සීලයක් ඕන. තද සීලයක් කියලා කියන්නේ 100ක් සීල නෙමෙයි. තමන් හොඳට වග වෙන්න ඕනේ මම පුළුවන් තරම් සීලයේ අධි සීලයක් වඩපත් කරගන්නවා කියන තමන් සදාචාරාත්මක වගකීම ගන්නෙ නැතුව මේක නිකන් ආවට ගියාට කරන්න ගත්තොත් මෙතනදී සෑහෙන අපහසුකටපත් වෙනවා. ඒ වගේම යම්ම විදියක යෝගාවචරගේ මානසික අසහනයක් තියෙනවා. විෂමබර මානසික තත්ත්ව මෙතනදී වැඩි වෙනවා. ඒ නිසා මෙතනදී ඔක්කොම පරීක්ෂා වෙනවා. එහා පැත්තට යන්න ඉස්සෙල්ලා ඇදහිල්ලක් තියෙනවා නැත්නම් සත්පුරුෂයන් දැකලා තියෙනවා ආර්යනාථලා දැකලා තියෙනවා ඒ බණ අහලා තියෙනවා ඒ අනුව හැසිරෙන්න කැමැතිද ඒ වගේ මේකට සුදුසු මානසිකත්වයක් තියෙනවද ඒ සඳහා සීලය අතින් තමන් සදාචාරාත්මක වග වෙන්න කැමැතිද කැමැති නම් ඒක යෝගාචර ලොකු ජයග්‍රහණයක් අකමැති නම් එහෙම නැත්නම් ඒ වගේ චපල ගති තියෙනවා නම් ෂටගති මායාවී ගති මෙතෙන් ගියාට පස්සේ වීගුලකටපත් වෙනවා ඒ නිසා ඒක ඇත්තටම යෝගාවචරය තේම තියෙනෙකුත් නෙවෙයි ධර්ම නියාමයක් නියාම ධර්මයක් ක්‍රියාත්මක වෙනවා යම් වෙලාවක ඒ බාහිරේ ශබ්ද වේදනා හිතිලි මොනවාක්වත් නැති වුණාට Tamanට සතිය තියෙනවා ආනපනේ ආචල් ප්‍රසවාසයෙන් නොපෙන්වාට හුස්ම තියෙනවා නැත්තම් මැරිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ මෙතන මොකද්ද සමාධියකුත් තියෙනවා කියන්නේ මෙන්න මේ උපමාන තුන නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ යෝගාවචරයේදී අදාහ ගන්න පුළුවන් නම් අදාහ ගන්නට වැඩි කියනවා සමාදම් වෙන්න පුළුවන් නම් ඒකට එළඹ වාසය කරන්න පුළුවන් නම් යෝගාචර තේනවා දැන් නුගිය ගමනකට යන්නයි හදන්නේ මෙන්න මේ වෙලාවේදී නීරස වුණත් ඒකාකාරී වුණත් පින්දර වට ගන්න නැතුව සැක පොදව ගන්න නැතුව ලාංඡනෙට යාන්තමට හොපේන ආස්වාසේ දිහා බලාගෙන අඛණ්ඩව ගෙනාවෝ සතියම අදහාගෙන තියෙන යම් හෝ සමාධියක් ඒක කියන්නේ ක්ෂණ මාත්‍ර සමාධියක් කියලා ඒ ක්ෂණ මාත්‍ර සමාධිය හෝ තියාගෙන යනකොට ඒ යෝගාවචරයට සියල්ලටම සුදුසු හේතු සාධක පැමිණෙනවා විතරක් නෙවෙයි මම අර කීයේ කියපු විදිහට ඇහැ රූප හදාගෙන බලන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඒ සමහර පුරකාරය. තව සමහර වෙලාවට විවිධ ශබ්ද හෙන්න පටන් ගන්ධ රස දැනෙන්න පටන් ගන්නවා. කයේ යම් යම් විනාශකම් දැනෙන්න පටන් ගන්නවා. හිතටත් විවිධ දේවල් එනවා. මේකෙදි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේ ඒ මතුවෙන කොයි දෙයක් හරි ගඟේ ගහගෙන යන මිනිහා පිටුරු ගහෙත් එල්ලෙන්න වගේ එල්ලුනොත් ඒක දිගේ භාවනාව යනවා සතිය කියන්නේ. ආනපනේ පාවදේ. ඒ නිසා ඉස්සල්ලාම වතාවට එවැනි පහළ වෙන රූප ඒව ආත්මය නෙවෙයි මේ ආත්මයේ රූප නෙවෙයි රූපෙහි ආත්ම නෙවෙයි මේ කෙරෙහි ආත්මය නෑ කියන හැඟීම ඇති කිරීමට සත්පුරුෂයන් කියනවා මේ රූප පේනවනම් ශබ්ද ඇහෙනවනම් ඒ කියන්නේ මේවා මනෝ රූප ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා බහැර කරනවා බහැර කරමින් කරමින් හිත අර ආපු <clears throat> පෙත ආපු පතේ දිගේම නොපෙන්වත් ආනාපාන දිගේ සති දිගේ යනකොට <clears throat> අර කියන ක්වොන්ටම් ෆිසික්ස් වල කියන දෙයක් ද්‍රව්‍යයක් අද්‍රව්‍යයටපත් වීම ආනාපාන කියන එක ඇත්තට හිතේ පමණක්ද තියෙන කයෙත් තියෙනවද කියන විදිහට මේ දෙක අතර මාරුවක් වෙනවා නැත්නම් පුදුමාකාර විපරිණාම තත්ත්වකටපත් වෙනවා දැනගන්න බැරි තරම් සියුම් භාවයටපත් වෙනවා. ඉතල හොඳට මම නාසුගේ කෙලවරේ සීතලට හැපිලා ගිය හුස්ම රැල්ල. එහෙම නැත්නම් උඩුතලේ වැදිච්ච හුස්ම රැල්ල. නමුත් මේ වෙනකොට අර එච්චර කොරසු දැනලා ඉතාමත්ම සියුම් තැනකට ඇවිල්ලා යෝගාවචරය කොච්චර දක්ෂව වැළුවත් පේන්නේ නැති මට්ටමට අදහන්න බැරි මට්ටමට සියුම් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. එතකොට අර චිත්‍ර රූප විතරක් නෙමෙයි අරමුණට ගත්ත ආනාපානීය පවා විපරිණාම වෙන බව. එතනම් පරිණාමයකටපත් වෙන බව. රූපාන්තරණයකටපත් වෙන බව යෝගාචර එක පරියන්කරි දැක්කේ නැතුවට පරියන්ක 7 8 9 10 යනකොට තේරෙනවා හරියටම වෙන දේවල් වලට යන්න නැතුව ඒකටම හැගහගෙන බලන හිටියොත් බොහොම ඉක්මනට ඒ වෙනස ඇති වෙනවා. අමාලට අදාහ ගන්න බෑ ඉඳගෙන හොස්පිටල් දෙක තුන බලනකොටම ඉවිලා යන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි සරුවචනාංශයේ ගොරෝසුට විස්තර කරන විපරිණාමය කියලා. විපරිණාමය වෙන්න නම් අනෙක් ධර්ම අයින් කරලා එකක් කොටු කරන්න ඕනේ. කොටු කරලා ඒක හොඳටම ඒකට ආවේනික ලක්ෂණ බලාගෙන ඒ ඒකාකාරීව නිරන්තර වේග බලහිනකොට අර අණුවක් පරමාණුවට කියලා පරමාණුවක් අංශු වලට කියලා අංශුත් කැඩිලා අල්ලන්න දෙයක් නැත්නම් යනවා වගේ මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේ පෙන්වනවා වගේ මේක යන පටන් ගන්නවා. එතකොට මූල කර්මස්ථානියක් එක දිගට පවතින හරපද්ධතියක් ඒක නැති බවත් සමීප වෙන්න වෙන්න වෙන්න ඒක නිකන් හුදු ශක්ති බවට පත් වෙන බවත් ඒ විපරිණාමය දැක ගන්න. මෙහි මමයි කියලා ගන්න දෙයක් නැති බව එහෙම නැත්නම් මෙහෙම දැක්කයි කියලා ආඩම්බර වෙන්න දෙයක් නැති බව රූපෙහි ආත්මයක් හෝ ආත්මයේ රූපයක් නැති බව යෝගාවචරයට ඇහිච්ච දේ කල්‍යාණ මිත්‍යයෙන් ආර්යනාචේ නමකගෙන් බුදුහාමුදුරන්ගෙන් ඇහිච්ච දේ සාරිපුත්‍ර සාන්තිගෙන් ඇහිච්ච දේ හැබෑ බව තියෙනවා ආත්මයෙහි රූපයක් නැති බව තේරෙන පටන් ගන්න මේ දෙවෙනි ක්‍රමය තුන්වෙනි එක තමයි දැන් යෝගාවචර නැගිට්ටයි කියලා හිතමු දැන් නැගිට්ට පස්සේ ආයෙත් ඔවිල පටන් ගන්නවා ඇහැට රූප පේනවා කනට ශබ්ද ඇහෙනවා ගන්ධ රස පහස ආයශරයක් අර වෙයිච ඔක්කොම දෝරයලා ඉන්න පටන් ගන්නවා අන්න ඉන්න පටන් අරගත්තට පස්සේ අර හොඳටම භාවනා සියුම් කෙනාටන චිත්ත රූප ඇවිල්ලා බුදුහාමුදුරුවෝ දැක්කත් දේවදත්ත දැක්කත් අසුචි දැක්කත් අතරම් දැක්කත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියපේකේ මොකද්දෝ සුවඳක් තේරෙන්න පටන් ගන්න මේ ඇහැට රූප පෙනුනත් ඒවා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් කියන එක. මේකේ තව පොඩ්ඩක් ඒක ඕනනම් විස්තර කරලා කියන්න පුළුවන්. අපිට අපි තුම කානිවල් එකට ගියයි කියලා. නැත්නම් චිත්‍රපට ශාලාවට ගියයි කියලා. ඉතින් කානිවල්ට ගියාම අපි ජීවන සල්ලි නිසා අපිට ඒකේ විවිධ වර්ණ සටහන් පේනවා. ලයිට් දාලා নানা ප්‍රකාර තොරන් ගහලා විසිතුරු තියෙනවා. ඒ වගේම විවිධ ශබ්ද ඇති වෙන්න දෙනවා. ඒ වගේම ගන්ධ රස පහස ලබන්න පුළුවන්. ඒ නිසා එතන පිවිසෙන්න රසකාමීක් නම් ඒ පුද්ගලයා යන්නේ දල්වාගත් ඇස් දෙකකින් කනකින් නාසයකින් දිවකින් කයකින් නමුත් මේ විඥානයේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් එකවරකට එක ద్వාරකින් පමණයි ඒ නිසා ඇහෙන් ක්‍රියාත්මක වෙන වෙලාවේදී ඒ චිත්තක්ෂණයේදී කන බීරි වෙන බව ඒ පුද්ගලයා අර රසලෝලිච්ච නිසා අතහන් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නැත්නම් ඒ වෙලාවට කණ්ඩ සද්දාවට වත් විඳින කෙනෙක් නැහැ. ඒ චිත්තක්ෂණයේ සුවඳ අත්විඳින කෙනෙකුත් නැහැ. ඒ වගේ මේ චිත්තක්ෂණයේ රස බලන්න කෙනෙකුත් නැහැ. පහස විඳින කෙනෙකුට මොකද හිත රූප විශේෂයි මත් වෙලා නැති වෙලා ඉවරයි. වහාම ඊට පස්සේ රූපයෙන් ගැලවිලා ඕන සද්දයකට, ගන්ධකට, රසකට, පහසකට යන පුළුවන්. ඊයොත් රූප පේන්නේ. මේ ටික ධර්මයේ කියලා දෙනවා. මේ විඥාණය ක්‍රියාත්මක වෙන්න පුළුවන්නේ එකවරකට එක තැනකයි. ඒ එකක් තෝරනවායි කියන්නේ රූප බලන්න තෝරනවායි කියලා කියන අපි ශබ්ද හින ප්‍රතික්ෂේප කරනවා. ගන්ධ බැලීම ප්‍රතික්ෂේප කරනවා. නාසයේ රස බැලීම දිවේ ප්‍රතික්ෂේප කරනවා. කයේ හැපීම ප්‍රතික්ෂේප කරනවා එතකොට දෙන්නේ ගියා මේ එකම සනකෙලියද එක්කෙනෙක් රූප බලන වෙලාවේදී තව කෙනෙක් රූප බලනවමද එයා ඒ වෙලාවේ සද්ද ඇහුවද එයා ගඳ බැලුවද රස බැලුවද පහස බැලුවද කියලා කියන්න පුළුවන් කෙනෙක් නෑ ඒක කිසිම න්‍යායපත්‍ර මේ වැඩ කරන නිසා මේ දෙන්න ඇවිල්ලා කියන කතාව ඇත්තටම කානිවල් එකද කියන්නේ නැත්නම් මේගොල්ලෝ අරගෙන ගිය මතිමතාන්තර ටිකක්ද කියන්නේ එක එකනාගේ රසලෝලිත්‍ය අනුව තමයි ඒගොල්ලෝ දකින්නේ. මොකද යන්නේ ඉස්සලා මෙයා තත්ත්වගත වෙච්ච රූප කියන්නේ එක්කෙනෙක් බොහොම කලාශීලී. තව කෙනෙක් විද්‍යුහුරුවයි. තව කෙනෙක් තීපමානශීලී. ඉතින් එක එකනා එක එකනා ගිහිල්ලා අවිල්ල කියන කතා සම්පූර්ණ නන්නතරයි. ඒක නිසා දැන් මම ඇස් දෙක අරගෙන ඉන්නවා මට ශබ්ද ඇහෙනවා ගඳ බලනවා. මට තියෙනවද අධිකාරී ශක්තියක්? මම දිගටම රූප බලන ඉන්නම් කියලා. මට ඕන වුණත් බෑ. මට දිගටම සද්ධාගෙන ඉන්නම් කියලා. දැන් කියනවා මේ ටිකක් කරලා රැය වෙනකම් බණ කියන්න බෑ. රැය වෙලා බණ කියනකොට තේරෙන්නේ නැති වෙනවා. නිදිමතයි කියන්නේ. මම කිව්වා අතහමාට ඇවිල්ලා බණ කියන්නේ කියලා. මොකද නැත්තම් මේ අහන්න නම් ඕනේ. අම්මේ අම්මේ රස ඉඳලා ගෙන්න ගත්ත මේ හාමුදුරුවෝ. අහන්න ඕනට නිදිමත අපමණකොට. ඒ දොස් කියන දැක්කේ යන්න ගියොත් ගියා ගමන්. <laughs> ගසලා ගියොත් ආය නාට ගියොත් ගන්න බෑ. ඉතින් මේව එකේ මේ අපි දකින දේ සමස්තයද දකින්නේ නැත්නම් හයෙන් එකද දකින්නේ කියන එක බැලුවොත් මොන තරම් විකාරයක තින්නේ කියලා තේරෙනවා. මේ චිත්‍ර රූපත් නෙවෙයි මේ කතා කරන්නේ ආනාපානෙත් නෙවෙයි. එදිනදා වැඩ කටයුතු කරනකොට අත්මේ සලායතන කියන මේ මිනිස්යා තුල එක වැඩකට සලායතනෙන් ක්‍රියාත්මක වෙන බලන්නේ එකයි. ඒ කවුරුත් දන්නේ නැතුව වෙන්න පුළුවන්. නමුත් ඒක චිත්ත නියාමයක් සර්වචනංශේ පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා. ඒකෙත් ඔය මාළුක පුත්‍ර සූත්‍රයේදී අදහන් කළා කියනවා දැකීම විතරක් ගත්තත් දැකීම කියන ශේෂ්ත්‍ර විතරයි. ඇහැයි වර්ණ රූපයයි චක්කු විඥානය ගත්තාම මාළුක පුත්‍ර කියන ඒ වයසට ගිල පැවිදි වෙච්ච කෙනා බුදුහාමුදුරන්ට ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේ මට පැත්තකටලා විවේක වෙලා බණ භාවනා කරන කමට අනත් දෙන්නේ. බුදුරජාණන්සේ පයින්න මේ හැම එකනටම ස්පෙෂල් කමඩහනක් ඕන කරනවා මම දීලා තියෙන කමයිද කියලා වගේ නිකන් අලහප්පලා නම් තිමන්සර කියනවා මාළුක වෘත්‍ය යම් කිසි රූපයක් තියෙනවා දැකලත් නැහැ දැනට දකිමිනුත් නැහැ බලමිනුත් නැහැ මත්තර බලන්න වෙන්නේත් නැහැ එහෙම රූපකින් කෙලෙස් උපදින්න පුළුවන් කියලා. නැවතත් කියනවා ඒ රූපය දෙක දැකලත් නැහැ. දැනට දකිමිනුත් නැහැ. දැනට ඒක දිහා බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැත්නම් එහෙම රූපකින් කෙලෙස් උපදිනවා. සංකීසි සද්දයක් තියෙනවා අහලත් නැහැ. දැනට ඇහිම ඇහිලත් නැහැ. දැනට ඇහිමිනුත් නැහැ. දැනට අහමිනුත් නැහැ. මත්තර අහන්න වෙන්නේ නැහැ. කෙලෙස් උපදින්න පුළුවන්. සෑම දෙයකටම නාලක පුත්‍ර සාසි කියනවා බෑ කියලා. දැකලත් නැති, දකින්න නැති, බලන්නෙත් නැති, බලන් බලන්න වෙන්නේ නැති රූපකින් කවදාස් කෙලෙස් උපදින්නේ නැහැ. නිසා කෙලෙස් උපදින්නේ මේ දැන් බලමින් ඉන්න රූපෙන් පමණයි. ඒකෙන්ම ගන්න පුළුවන් පුංචි සාක්කයක්. දැන දැනට යමක් බලමින් නම් අපි ඉන්නේ අපේ කන නිවන් දැකලා ඉවරයි. නාසය ජීවත් නැකලා ඉවරයි. ජීව නිවන් දැකලා ඉවරයි. කය නිවන් දැකලා ඉවරයි. මොකද ඉවෙන් කෙලෙස් පහළ වෙන්න බෑ. දැන් අපි දන්නවා කෙලෙස් පහළ වෙන්නේ ඇහෙන් කියලා. මේ ඊගාව චිත්තක්ෂණ අපි වහාම දකින්නෙක් බාටපත් වෙනකොට ආහන්නෙක් බාටපත් වෙනකොට ඇහැ නිවන් දකින්නවා කන කෙලෙස් උපදිනවා. ඊගා චිත්තය කියන්නේ අපි ගඳ බලන්න යනවා නම් ඇහෙන් කනෙන් කෙලෙස් උපදින්නේ වනිවන් දකින්නවා මේ වැඩේ යෙදවිලා තියෙන ආයතනය තමයි ඒ දවසට අවශ්‍ය කරන කෙලෙස් ප්‍රමාණය උපයලා දෙන්නේ. එනිසා අපි අවදිමත් වී යුත්තේ මේ අස්පනා පිටු මත වෙච්ච ద్వාරය මොකද්ද? ඒකට අරමුණු වෙච්ච අරමුණේ මොකද්ද? ඒකෙන් ඇතිවෙච්ච කෙලෙස දන්නවනේ ඉතින් නිවන් දැක්ක තමයි. මතුවෙච්ච කෙලෙස ප්‍රමාණ කරන්න පුළුවන් නම් නිවන් දැක්ක තමයි. එතකොට ඒ විග්‍රහය බලනකොට වැඩේ ලේසියක් තියෙනවා. එක වැරකට එක ඉඳුරෙක් එක ඉන්ද්‍රියක් කෙලෙසිලා. කෙලෙසිච්ච ඉන්ද්‍රිය අනුව ඒ බුදුල නම් කරනවා. රූප බලන්නේ කියලා ඌ බලන්නේ කියලා නම් කරනවා. සද්ධාහන්නේ නම් ඒ වෙලාවට අසන්නිපාටපත් වෙනවා. ගඳ බලන්නේ, රස බලන්නේ, පහස ලබන්නේ හිතන්නේ කියන. හරියටම අපි දන්නවනම් මේ වෙලාවේදී මට මේ උපදින දෙයක් උපදින කෙලෙස් හෝ පිංගෝ අධ්‍යස්ත දෙයක් උපදින මෙන්න මේ ඉඳුරගේ කියන. නැත්නම් මේ මේ ඉන්ද්‍රියේ කියලා ඒක තමයි හරියටම අර එල්ල කරලා දකින්න කියලා කියන්නේ. එල මුදුවට මේක පුහුණු කරොත් පේනවා මේ වෙලාවේදී අනික් සියල්ලම අන්තභාග වෙනවා. මේ වෙලාවේ මයික කටින් සද්ද නිකුත් වෙනවා. ඒ වගේලා එක එක්කනේ කම්බරේ වදිනවා. වැඩිච්චාම මේ අනිත් දේවල් වලට විසිරෙන්නේ නැතුව ඒම අහගෙන ඉන්නවනම් ඒකට පැයක් විතර හිටියත් ඇඟේ වේදන දැනෙන්නේ නැහැ. මේ වෙලාවේ වහිනවා දෙලිය නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. උරුළු ශබ්ද තියෙනවද නැද්ද කියලා වෙන ප්‍රශ්නකුත් නැහැ. ගන්ධ සුවඳ දැනෙන්නේ නැහැ. මොකද ඒකටම නිමක්ක වෙනවා. ඉතින් මේ නිසා එක අරමුණක් දිගේ භාවනා කරනකොට අරමුණ සීම වේගෙන යන චිත්ත රූප විශේෂ අපිට කියන්න පුළුවන් එක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. භාවනා කරන අරමුණේ ඒකත් හොඳටම අප්පු කරනවා මේක ඇතුලේ හර පද්ධතියක් නෑ හුදු ශක්ති ප්‍රමාණයක් විතරයි තියෙන මේ ශක්ති බලන්නගේ හැටියට එක්ක රූපයක් එක්ක ගන්ධයක් එක්ක රසයක් මොන දෙයක් වහකට බාරපත් කරගන්න පුළුවන් ඒ ශක්තිය තියෙනවා ඒ දෙයක් බාරපත් කිරීමේ ප්‍රභාවය නැත්තම් විභාවය කුදල තම තමන්ගේ රුචි අසුකම් වල හැටියට ඒක හදාගෙන බලනවා. ඊට අමතරව භාවනා නොකරන වෙලාවදී හැකන ජීවනාශය ආදී සියලු විඳුරන් අරගෙන ඉන්නකොට කෙලෙස උපදින එක තැන. ඒ තැන ඒ පුදුරට තියෙන්නේකුත් නෑ. ඒක අරමුණේ ප්‍රකෘතාවේ දන්නේත් නෑ. පුදුරගේ රුචර්චයේ දන්නේත් නෑ. පෞෂත්වයේ දන්නේත් නෑ. අදිෂ්ඨාන ශක්තිය නැත්තම් චේතනාව දන්නේත් නෑ. ඒකත් විශාල පරිශ්‍රමයක්. ඒ නිසා මේ රූපය ආත්මේ නෙවෙයි කියලා තේරුම් ගන්න යන්නේ එකම ක්‍රමයකට වෙයි. චිත්ත රූප අනුවත් එක පැත්තක. විග්‍රහයි. අරම භාවනා කරන අරමුණේ විපරිණාමය දකින්නටත් එක පැත්තකින් විග්‍රහයි. ඒ වගේම එදිනදා ජීවිතයේ සාමාන්‍යයෙන් අපි හැඟුම් මොද හැරගෙන ඉන්න වෙලාවෙදී උනත් මේ විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. කොතනින්ද දැන් මම මේ බාහිර ලෝකයට සම්බන්ධ වෙලා තියෙන නැත්නම් විඥානේ දැන් කොතනත් එකද විඥාන කියන්නේ සෝත විඥානයක් වෙලාද ගන්ධ විඥාන ඝාන විඥානයක් වෙලාද චක්කු විඥානයක් වෙලාද කියලා ඒ පත්‍ත්‍චි தત્ත්වයේ දැක ගන්න පුළුවන් එකම සතා මනුෂ්‍ය විතරයි. තිරිසනුගේ මේ එතෙන් දෙනකම් පරිණාමයට අවිලා නැහැ. එයා රූපයක් දකිනකොට දැන් බලලෙක් මීයක් දකිනකොට ඌට කියන්න බෑ මම දැන් මේ වෙලාවේදී සතිය පිටවන්න ඕනේ. ඌ පැනලා ඉවරයි මීයට. ඒ තමයි අසංවරය කියන්නේ. අපිට පේන හරීම සංවර දක්ෂකමක් වගේ. නමුත් එයින් එහාට කරන්න දෙයක් නෑ බලලාට. ඒ මනුස්සයාට පුළුවන් තමන් තාමත්ම ප්‍රිය කරන මන වඩවන රූපයක් දකින්න. දැකගෙන ඉන්න වෙලාවේ තමයි දැනගන්න පුළුවන් දැන් කෙලස් රාගයක් නම් මතුවෙන්නේ කෙලස් කියලා පිළිගන්න දැන් එන්නේ ඇහෙන් කියලා කට අරගෙන රූප බලන්න ඕනේ නැහැ කියලා තේරෙනවා. හොඳ ලස්සන රූප බලන කට ඇරෙනවා. ඒක හොඳට තේනවා කටේ මොකක්වත් එන්නේ රූප ඇවිල්ලා කටේ වැදුනට කිසිම කෙලෙසක් උපදින්නේ නැහැ. රූප ඇවිල්ලා කනේ වැදුනට වෙන්නේ නැහැ. නාසයේ දිවේ කොහේ වැදුනත් මේක වැදුලා කුප්පන පුළුවන් එකම තැන චක්කු ප්‍රසාරේ පමණයි. ඉතින් මේ දේ හොඳට දන්නවනම් මේ තුල පවා විවිධාකාර විකල්ප ගන්න පුළුවන් වුණාට මේ විකල්පේ මම මෙන්න මේ තේමාව දිගේ යනවා කියලා අභීතව ප්‍රකාශ කරන්න පුළුවන් පුරුෂේ පුතඥය නැතර නෑ. රහතන් වහන්සේලා අතර දන්නවා මේක ප්‍රකාශ කරන්න බෑ කියන එක දන්න. මේක අනාත්මයි කියන එක දන්න. මේක මගේ නෙවෙයි කියන එක දන්නවා. මේක මම නෙවෙයි කියන එක දන්න. රහතන් වහන්සේලා පාලනය කරන්න බෑ. අපි දන්න නිසා ඒ රූපේ වයසට ගියා. ලේඩ වුණා. විවිධාංගීකරණය වුණා. ඉතින් අනුන්ගේ ඉතින් අල්ලපගෙදර දේ වගේ. ඉතින් මොකද කරන්නේ? උන්වහන්සේ සැලෙන්නේ. මේක මම කියාගත්ත කෙනා මගේ කියාගත්ත කෙනාට රූපවල වෙන සෑම විපරිණාමයක් පාසාම පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. කවදාකවත් ඒ වෙහෙසෙන් කිසිම වගතුවක් වෙන්නේ කිසිම ප්‍රගමනයක් නැහැ. කිසිම අර්ථ සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙන්ෂන්. කොහෙදෝ යන හැමදේම දාගන්න. දාගෙන ඉවරලා ඒ හැම එකටම පෙළෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ඊවල දොරවල් ඉන්නකොට ප්‍රවෘත්ති බැලුවේ නැත්නම් මොකදෝ මොකදෝ මොකදෝ ඒ වගේ තියෙන රටේ තියෙන බරපතලම කුණුහරුප ටික තියෙනවා අපරාධ ටික තියෙනවා ගසා කෑම් ටික තියෙනවා කුණු ජරාව තේරම ඔළුවේ දාගෙන නිින්ද යන්නේ නැහැ නේ කියනවා කොට්ටෙට ගියට නිින්ද යන්නේ නැහැ නේ කියනවා භාවනා කරන්න આવුවොත් වෙලා ටෙලිවිෂන් බලන්න අම්මෝ ඒක නොබැලුවොත් බෑ. ඒකල කියන දරුවෝ හැදෙන්නේ මේ දරුවෝ ටෙලිවිෂන් බලනවා අරක කරනවා මේක කරනවා කියන. ඒ තරමටම අපේ හිත හරීම ෂටයි. හරීම මායාකාරී. එයා කොහොම හරි අපි ලව ඕවර් ටයිම් කරවලා අපි සුභාගතයකට ගෙනියලා ඒ බඩුව ගෙන්නගෙන බලවට පස්සේ අපි හිතන අපි පොහසත් කියලා අන්තිමට වෙන්නේ මොකද්ද? තද බල මානසික ආතතියක් තමයි. විඥානේ අත්ෙන් අතර පැනපැන කාම භෝගේ යෙතිලා ගත කරන ඒක සංසාර පැවැත්ම. ඒ නිසා අපි භාවනා කරනකොට භාවනා මධ්‍යස්ථානික ප්‍රධාන ප්‍රවාහ දෙකක් එකක් තමයි ඒ ප්‍රවෘත්තිනේ අල්ලාප ගල්ලාපනේ අනුන්ගේ කුණු තමන්ගේ මල්ලේ දාගන්න. ඊට පස්සේ තියෙන කුණු මේකෙන්නේ ඇහි. මේකෙන්නේ කනින්, මේකෙන්නේ නාසයෙන් කියලා පුළුවන් තරම් බුක් කීපින් තියෙනවා. පොත් බැීමක් කරන්න පුළුවන් තරම්. අනේ එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මෙතනදී පව් නොකිරීම සිද්ධ වෙනවා. ඒක දිහාට කුසලතාවයක සිටිය. මේක ශිල්පයක් විදියට මේක දක්ෂකමක් විදියට මේක හික්මීමක් විදියට මේක ශික්ෂණයක් විදියට මේක සීලාචාරකමක් විදියට හොඳට පුරුදු කරන gedara ගියත් අපිට පුළුවන් පව් ප්‍රමාණය අඩු කරන්න අඩු කිරීම කියලා කියන්නේ ජනමාධ්‍යයට නැත්නම් ජනමාධ්‍යෙන් හම්බෙන මේ හරුප පුළුවන් තරම් අයින් කළොත් අතුමාකාර සාන්තියක් තියෙනවා. ඒක තමයි අද තියෙන මානවයාට තියෙන ප්‍රධානම මම කියන්නේ මේ අද මානවයා විශේෂ දුකක් විඳිනවා කියලා මානවයා කියන්නේ පුතඥය කියලා කියන හැමදාම පෙත්ත කපලක් දුක තමයි. මොකද අද කාලේ ප්‍රධානම දේ සැපෙන්නේ මේ වෙළඳ ප්‍රචාරක ඇඩ්වර්ටයිස්මන්ට් වලින් වෙයි මේ ජනමාධ්‍ය. විශේෂයෙන්ම මේ වගේ සමාජික ජීවත් වෙනකොට කතාකත් එින් වෙන් වෙලා ජීවත් වෙන්න ඒක කොම් වෙනවා. එහෙනම් අපි දැනගත්තත් මතකගත්තත් ඒ ජරාව ප්‍රදේශේ දාගෙන එකෙන් ටෙන්ෂන් එක වෙනවා. ඉතින් අපි මේවා ප්‍රයෝජනෙ සලකලා පුළුවන් තරම් අඩු කරන්න පටන් අරගත්තා මොකක්වත් වෙන්නේ. මොකක්වත් වෙන්නේ. ඒ වෙනසන්නේ අපි තාම මම අවුරුදු 23ක් කරගෙන කවදාකවත් පත්‍රයක් කියවන්නේ. කොහේක රේඩියෝ එකක් ඇහින්නේ. කිසිම තැනක ටෙලිවිෂන් නැහැ. හැබැයි වෙලා තියෙන කවුරු ආවත් ඒ තියන්න ඕන ටික තොරතුරු ටික ස්වාමීන් වහන්සේලා ගන්න යන්නේ මෙන්න ටික කියලා පැකට් එක දීලා යනවා. ඒ නිසා ඕගොල්ලෝ දන්නේ නැති තොරතුරු ගොඩක් මම දන්නවා. මොකද ඒගොල්ලෝ එතන එක යුතුයකමක් කියලා කැලේට ලාසන්ලා ඉන්න ස්වාමීන් වහන්සේලා කියලා. ඉතින් අපි දැනගන්න ඕනේ හරියට කොච්චර දේ පූජා කරත් ඒ පූජා කරපු දෙයට හැසිරෙන ආකාරය පූජා කරන පිළිවෙණි තියෙන්නේ. ඒ නිසා අපිට දොස් කියන අඩුයි මිනිස්සු. ඔහුගොල්ලෝ කරන්නේ ඉල්ලගෙන කන්නේ. ඒ නිසා මේ රූප ධර්ම පිළිබඳව ওই තුන් පැත්තෙන් කොයි පැත්තෙන් ඇල්ලුවත් එදිනදා ජීවිතයේ ඉතාම අස්කන නාසය අරගෙන කටයුතු කරන ගමන් ඒකෙන් ඇල්ලුවත් එහෙම නැත්නම් භාවනා කළ එකම අරමුණක පරිණාමය දැක්කත් එහෙම නැත්නම් මේ හීනේදී නැත්නම් භාවනා කරන මේ චිත්‍ර රූප දිහා බලපෑවත් නම් සේරම හුදු මිරිඟුවක් විතරයි බුදුජානක කියන පේන පින්දු උපපාන රූපා මේ වක්කඩ පෙන කියන එක දැකලා ඇති මම හිතනවා වතුර වැටෙන තැන් වල හැදෙනවා නිකන් පෙන ගුඩි නිකන් ඒක තමයි ඔරිජි ෆෝම් වගේ තියෙන්නේ උච්චරයි රූප කියලා කියන්නේ ඔක මොන තරම් පොඩි කරලා ගත්තත් ගණ්ඩාහාර පද්ධතියක් නෑ පේනනම් කියනවා විවිධාකාර හැඩතල නිකන් හරියට නැත්තම් කියනවා නම් අහස යන බලාකුළු වගේ. ඉතින් විවිධ රූප පෙන්වනවා. ඔක කිසිසේත් මේ රූප ඒ බලාකුළු කාටක හැඩයක් පෙන්වන්න මතු නෙවෙයි. ආන්න වගේ තමයි මුළු රූප පද්ධතියම පරමාර්ථ වශයෙන් බලනකොට කිසිම හර පද්ධතියක් නැති නිසා මේ හරයක් ඇත. මේ ආත්මයක් ඇත. මේ සාරයක් ඇත කියන පදනම තමයි නිත්‍ය සංඥාව කියන්නේ. හරයක් ඇත කියන පදයෙන් තමයි මෙතෙන් ආවේ. ආත්මයක් ඇත කියන පදයෙන් තමයි ආවේ. අපි දැන් භාවනා කරන්නේ ඒක නිෂේධනය කිරීමයි. සුච්චර දුරට ඒක නිෂේධනය කරවද කියන මතට භාවනා සාර්ථකත්වය ආර්යයන් වහන්සේලාට ලං වීම, සත්පුරුෂයන්ට ලං වීම සිද්ධ වෙනවා. නමුත් ඒක වෙනකොට ඇතුලේ ઈચ્છා බංකත්වයක් තියෙනවා. තමයි මෙතෙක් පොඩි ගහගෙන ආපු ඒ අගයන් ආඩම්බරයන් ටික, රුචි අරුචිකන් ටික, පෞරුෂත්වය නිකන් ඊට ටිකක් කුණු වෙලා යනවා වගේ අයිස්කන්ධක් වතුරට මේ අවුව වැටිච්ච හුණු වෙලා යනවා වගේ මොකද්ද දේවි යමක් කරනවා ජීන්තෝ ඒ නිත්‍ය සංඥා සුඛ සංඥා සුභ සංඥා කුමර කුමරි සප විදුපයත්තු විපස්සනා භාවනාව දකින්නේ මහා නාස්තික නැස්චාර්ත විනාශකාරී වැඩක් විදියට මෙච්චර රස විඳින්න පුළුවන් ලෝකේ ඇයි මේ විචිත්‍රත්වය දැකලා රස විඳින්න බැරි ඇයි යෝකේ හුරස් පරස් හොයන්නේ ඇයි යෝකේ අඩුපාඩුකම් හොයන්නේ කියලා ඒක තේරෙන්නේ මේ නකුල මාතා වගේ නකුල පිතා වගේ වයසට ගිය දවසට නම් තේරෙනවා ඔය ලං කරගත්ත කිසිම දෙයකින් එතෙන්ට උදව් කරන්නේ එච්චරම ඕනෙත් නෑ හැබැයි ලෙඩ වෙච්චහමත් තේරෙනවා ජරාව ව්‍යාධිය මරණ චිත්තක්ෂණය එනකොට ওই මෙතෙක් කන ගහන ගිය මෙතෙක් කරගෙන ගිය තේරම ගියන් ආඩම්බරයන් බිඳුවට බහිනවා ඒ නිසා බටහිර ගණිතඥයෙක් කියලා කියනවා ජීවිතය කියලා කියන්නේ ඉතාමත්ම පහද රාශියක් සහිත දිග සමීකරණයක් කියලා. ඉතින් අපි දවස පුරාම ජීවිතේ පුරා මේ සමීකරණ විසඳලා ඉන්නවා. හැබැයි පොදු එකක් තියෙනවා මරණ චිත්තක්ෂණයක විසඳනවා කාගේ උත්තරී බිඳුවයි කියන. කිසිම ඉතුරුවක් නැහැ. ඒ නිසා මේ ඉන්න ටිකේදී ඊර්ෂ්‍යා කරමින්, ක්‍රෝධ කරමින්, තලාගෙන අඹාගෙන යන්න හදනවා කියලා කියන්නේ අර සමීකන්නේ තව තවත් සංකීර්ණ කරගන්නවා. දිගටම මානසික අසහන විඳවනවා. නමුත් මරණ චිත්තක්ෂණයට මේ මෙතෙක් හම්බ කරපුවා. මෙතෙක් උපයපුවා සියල්ල විඳිරබයි. එනිසා අර ත්‍රිවිලර කියපු කවියක් මම හුඟක් වෙලාට මේ වෙලාවට කියනවා. ගණන්කාරකම් හයිය තියනකම් ආඩම්බරකම් සල්ලි තියනකම් පුළුවන් කාරකම් දිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලොකේ යනකම්. ඊහාට පස්සේ එකක්වත් නැහැ. ඉතින් සාත් බලන්න ඕන පුළුවන් තරම් ජීවත් වෙන ටිකේදී මේ ආත්මය කියන එක රූපේ තියෙන එකක්වත් රූපේ ආත්මය කියන එකක්වත් නෙමෙයි මේ වගේ දැඩි මතධාරී නිත්‍ය සංඥාවේ හිටියොත් අපි හරියට ගහපා දෙන්න පටන් ගන්නවා. වාදයට පෙළඹෙනවා. මම දන්න ඔබ දන්නේ මම දන්න දේ සත්‍යයි ඔබ දන්න දේ සත්‍ය නෙවෙයි කියලා ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤම් කතාවට යනවා. එහෙම ඉතින් වාදේ කරලා කි වැරද්දකුත් නැහැ. හැබැයි දැනගන්න ඕනේ ඒවා අපේ දුර්ලකම් නිසා කරන දේ. පෘථග්ජන නිසා කරන දේ. නමුත් දකින ආරෙන්වංශල ලෝකේ ඉන්නවා. මේක අපිට වැඩි දියුණු සත්පුරුෂයෝ ලෝකේ ඉන්නවා. ඒ ඇත්තෝ වැරදි නොකරනවාම නෙවෙයි නමුත් ඒවා ගැන ලැජ්ජාවටපත් වෙනවා. පිළිකුලටපත් වෙනවා. ප්‍රහාණය කරනවා. අඩුවීමේ වැඩ පිළිවෙලකට යනවා. ඉතින් ඒක කවදාකවත් ඒ පුහුණුව අර නකුල මාතා නකුල පිතාගේ වයසට ගිහිල්ලා පටන් ගන්න බෑ. ඊට උනාට පස්සේ කරන්න බෑ. දැන් බුලුවන්තරන් ජීවිතේ ප්‍රථම යාමේ භද්‍ර යවුණේ තියේදී කලු කෙස් තියේදී මේ වැඩේ පටන් ගත්තොත් අඩුම කඩම රාශියක් තියෙනවා. නමුත් අපි ජීවිතේ ගැට ගැහිලා තියෙන්නේ ඒ වයසේදී අපි වර්ණ දශකය බල දශකය ආදි වශයෙන් පුළුවන් තරම් කාමයේ වඩන්නයි යොදවලා තියෙනවා. බටහිර ලෝකේ නම් ගන්න බෑ. බටහිර ලෝකේ ඒ වයසේ ඉන්න කෙනෙකුට බණක් කියනවා බණ භාවනා කරනවා කිව්වොත් එහෙම ගහ බැන ගන්න මට මොකද ඒ තරමටම ඒගොල්ලෝ මේ ජීවිතේට ලෝකෙට නැත්නම් සමාජෙට මොඩල් සාදන ආදර්ශවත් විදියට පුළු පුළුවන් જાති කාම සෙල්ලම් කරනවා. මැද වයසේ තමයි ඒක තේරෙන්නේ ඉතින් ඒකට බබාලගේ වැඩ තියෙනවා ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් තියෙනවා පිටරට යන්න තියෙනවා নানা ආකාර වැඩ. ඉතින් අන්තිමට 60 විතර වුණාට පස්සේ නම් අයියෝ දැන්නේ දන්නේ අපි කලින් හම්බුණා නම් අනි කොහොමද අපේ බබාලට මේක දැම්මම කියලා දෙන්නේ ගුණුගුරාලට කියලා දෙන්නේ ඉතින් එතකොට අර බූස්ටර් ඩෝස් එක ගන්න හදනවා ඩබල් ඩෝස් එකක් හැබැයි මේ බබාලගේ වයසේ Taman පිස්සු කෙලෙක හැටි කල්පනා කරුවොත් මොනවදෝ හිතෙනවා. නමුත් එකක් තියතයි. අපි මේ විදිහට අපේ ළමා වයස ගොඩක් දවල් මිකේල් රාදානියල් සෙල්ලම කරාට දැන් අපි අනුන්ට නිවන් දක්වන්න උත්සාහ කළා. එතකොට අපි ළඟ යම් යම් කෙලෙස් ගති එන ආරයන් රුචි අරුචිකම් පෞෂත්ව තිබුණත් මේ ਸਰවචනන්සේ පෙන්වන සතිය පිහිටෙව්වොත් පාඨවචාන් වහන්සේලා සඳහන් කරනවා කෝටි ගණන් අවුරුදු වල එකතු වෙච්ච මෝහ පටල එක චිත්තක්ෂණයක් සතුටුමත් වීමෙන් කඩන්න පුළුවන්. ඒ නිසා අපි මේ විස්තර දැනගෙන හිතන්න ඕනේ එක ආස්වාසයක් ආස්වාසයෙන් දැක්කනම් ඒකත් නිවනමයි කියලා හිතලා. එක ප්‍රසවාසයක් ප්‍රසවාසයක් වශයෙන් දැක්කනම් ඒකත් නිවනමයි. මේක මේ ගැම්මේ තමයි ප්‍රශ්නේ. ගැම්මේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට එක ආස්වාසයක්වත් ආස්වාසයක් දකින්න බැන්න නම් ඉතින් එයා අභව්‍යයි. අර භාවනා කරන්න බෑ. නුසුදුසුක. එක ප්‍රසවාසයක්වත් දකින්න බැන්න. මොකද අපිට පුළුවන් නම් එකක් දකින්න සුදුසුකම් තියෙනවා. දැන් මේක හරියට රිද්ම් එකට කරන්නේ. ඉතින් මේක නිසා අර භෞතික විද්‍යාව විනෝදේ පොතේ ලියලා තියෙනවා. ඕනම විශාල පාලමක්. එහෙනම් ඇලවින කුළුන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අයිෆල් කුළුන්න වෙන්න පුළුවන්. හරියට ඒ කුළුන්නේ ගුරුත්ව කේන්ද්‍රය දැනගෙන හරියට ඒ ගුරුත්ව කේන්ද්‍රකින් ජිල් බෝලකින් ගහන්න පුළුවන් නම් කොච්චර පුංචි කම්පනයක් වුණත් ඒ කම්පනේ මුළු සැකිල්ල පුරාම යනවා කියන්නේ. හැබැයි ඒ ගුරුත්ව කේන්ද්‍රයට වැදුණා. ඒ වගේ තමයි ආශ්වාසක ප්‍රශ්වාස කරනකොට නිවැරදි එල්ලයක් අවශ්‍ය කරන ශක්තියක් වීරියක් යෙදුනොත් ඒ පොඩි සහලවල යන ගතියක් එනවා. දැන් තේන ගතිය පිළිකයි. ඉතින් ඒ ඒ මූලධර්ම මත ඉඳගෙන කියනවා හරියට ඒක ජිල් බෝලකින් ගැහුවොත් ඒ පාලම කාර්යයට ගුරුත්ව කේන්ද්‍රය මධ්‍ය ලක්ෂයට ඒක පුරා ඇති වෙන දෝලනයක් ඇති වෙන ඒ දෝලනයේ උච්ච අවස්ථාවේදී තව බෝලකින් වැදුනොත් දෝලනය දෙගුණ කරන්න පුළුවන්. නැත්තම් වැඩි කරන්න පුළුවන්. හරියට ඒකේ දෝලනය තව එකකින් ගැහුවොත් ගහලා ගහලා ගහලා හරියටම ජිල් බෝලකින් වුණත් එක දිගට රිද්මින් ගමොත් පාලමක් කඩන්න පුළුවන්. මූල ධර්මානුකූලව කියනවා ගම්බීසටකින් ගහලා පානමක් කරන්න පුළුවන්. කිල් බෝලකින් ගහලා පානමක් කරන්න පුළුවන්. මේක ක්‍රියාත්මක කරන තැන තමයි පානමක් උඩින් යනකොට හමුදා කණ්ඩායමකට මාච් කරන්න දෙන්නේ. බැරි වෙලා හරි මේ මාච් කරන රිද්ම එකයි පාලම රිද්ම එකයි සම වුණොත් පාලම කැඩෙන්නේ ඉතින් ඒ පාලමක් උඩින් යනකොට කියනවා විෂම පාදෝ තියන විෂම පාදෝ තියන කියන්නේ. මේ වගේ තමයි අපි කොච්චර ඝන බහල කෙලෙස් ඇකිලක් හදාන් හිටියත් ඒක චිත්තක්ෂණයක් සතුටක් වෙනකොට නැත්නම් චිත්තක්ෂණ හත අටක් සතුටක් වෙනකොට මේ මරු පහරක් වගේ. ඉතින් මේක පුළු පුළුවන් පරිපරේෂණ කරනවා. පුළු පුළුවන් තරම් එකතු කරගෙන කියනවා නම් එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ Tamanට අර විශ්වාස විශ්වාසය අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැඩෙනවා. අනේ මට දිගට කරගෙන යන්න බෑ මට සමාධිය නෑ මට ඉද්ධි බල පහරුනේ නෑ මට දිබ්බ චක්කු නෑ දිබ්බ සෝත නෑ කියලා අනවශ්‍ය දේවල් හොයන්න පටන් අරගත්තොත් අපේ මේ අහිංසක ආධුනික වැඩ පිළිවෙල සංකීර්ණයි ඒක නිසා එක චිත්තක්ෂණයක් ඇති සක්මන් කරනකොට එක වමක් දකින්න පුළුවන් එක දක්නක් දකින්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසයක් නැත්නම් කලාතුරකින් හරි ඒක පාරට රූපයක් බලනකම දැනගන්න පුළුවන් මම බලන්නේ ඒක පාට සද්දයක් ඇහෙනකොටම අපිට දැනගන්න පුළුවන් මම දැන් අසන්නේ. නැත්නම් ගඳ සුවඳක් වදිනකොට අපි ඒ ගැනම අවදිමත් වෙනකොට මම දැන් ගඳ සුවඳ බලන්නේ. දැන් දිවට රසක් වදිනකොට මම දැන් රස බලන්නේ කියලා. ඒක තාමත් අමාරුයි අර ආනපන වගේ මේ කරන්න පුළුවන් නම් යෝගාවචරයට පොට්ට බීමක් පටන් ගන්නවා ඊට පස්සේ බුක් කීපින් එකක් යන්න පටන් ගන්නවා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට මම කියන්නේ කවුද කියන එක ඒ පුංචි පුංචි වැඩෙන් තේරෙන්න පටන් ගන්නවා. ඒක නිසා රූප මාධ්‍යය නැත්නම් රූපය කියන අරමුණ දිගේ භාවනාව මෙහෙවගෙන ගියත් එක පැත්තකින් නෙවෙයි යෝගාවචරයේ ආත්මයක් නැහැ පාර පද්ධතියක් නැහැ මේක මදයක් නැහැ මේක ගොබයක් නැහැ කියන එක තේරුම් ගන්නෙ එක එකන එක එක විදියට මේ මං පෙන්න පැති තුනම පමණක්ම නෙවෙයි ඕන තරම් පැතිකඩ තියෙනවා මේ සඳහා කළ යුත්තේ වෙහෙස නොබලා හැකි තාක් ගත්ත ගැම්ම දිගට ගිහින්. කැඩුනනේ පහුවෙන්ද පටන් ගන්න. ඊටදී පොඩ්ඩක් දිගට ගහලා හෙට ගිහින්. අනිදාස් තව පොඩ්ඩක් දිගට ගිහිනවා. ගෙනියලා ගෙනියලා ගෙනියලා අර එන්නේ එන්නේ විශ්වාසය. එන්නේ එන්නේ ක්‍රම සහ විදි. එන්නේ එන්නේ සීක්ෂම භාවයේ වඩනකොට වඩනකොට වඩනකොට ඒක ගැම්මක් පැන්නට පස්සේ ඒක අබ්බැහියටම සිද්ධ ඒක නොබලා නොකර ඉන්න බැරි මට්ටමට සිද්ධ වෙනවා. ඉතින් එතෙන්ට එනකන් අර බයිසිකල් එක පැදලා යම් ප්‍රමාණයකට මුලදී හිතා ගන්න බැරි වුණාට බැලන්ස් කරගෙන යන්නේ පස්සේ බයිසිකල් නැගලා පදිනවා කියන එක කිසිම ගාණක් නැහැ බැලන්ස් එක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැත්තරම යනකම් බයිසිකල් එක පුරුදු වෙනවා කොච්චරද කියලා කියනවනම් එක අතින් ඕනනම් හැටලේ කල්පේ යන්න පුළුවන් තරමට පුරුදු තවත් පුරුදු කරනකොට අත් දෙකම අතහැරලා ඇඟෙන් බැලන්ස් කරන්න පුළුවන් මට්ටමට ඒක නිසා රූපේ දිගේ මේ විදිහට හොඳ ක්‍රමයට මේක තේරුම් අරගෙන ලද ලද වෙලාවේ පුහුණු කරන පුහුණු කරන ගියොත් මෙයමත් ප්‍රමාණවත් වෙනවා විශේෂයෙන්ම කියලා තියෙන සතිපට්ඨාන සංයුත්තේදී සෝවන් මාර්ගඵලය ලැබීමට නැත්නම් සක්කාය දිට්ඨිය කඩලා සකය විචිකිච්ඡාව කඩලා සීල මේ අනවශ්‍ය සීල් රකින්න ඕනේ මේකට කළ යුතු සීල් ටිකක් තියෙන ඒක කරන්න ඕනේ ඒ අනවශ්‍ය ප්‍රමාණය නිකම්ම අවාපෑම් ඕනේ නෑ වෘත ඕනේ නෑ නැත්නම් අනවශ්‍ය විදියට භාවනාවට නොයදී කරන සීල නිකම්ම නිකම් වෘත තමයි. සීලෙන් තනකට ගෙනියන්න බෑ. සීලෙන් ගෙනියන්න පුළුවන් වෙන්නේ ඒ හිතේ කෙලස් කරලා සම විචිත්ත නොවීමට හිත හදලා දෙන එක. ඒක භාවනාවට යොදවන්නේ නැත්නම් සීලේ සීලේ මතින් කකුල් තුන කනප්පුවක් තනි කකුලෙන් හිටවන්න බෑ. අනික කකුල් දෙක තියෙනවා නම් තමයි මේකේ මට්ටම් වටනකමක් තියෙන්නේ. ඒක නිසා භාවනා කිරීමට අවශ්‍ය කරන සීලය මේකයි කියලා තේරෙන්නේ ඒ පළවෙනි මාර්ගය. ඒ සඳහා මේ රූප පිළිබඳව අවබෝධය විතරක්ම ඇති කියලා කියලා කියනවා. හැබැයි ඒක පිළි අර ගන්නවා අරියත්වයට යනකොට නම් කායන පසන, වේදන පසන, චිත්තාන පසන, ධම්මාන පසන කියන අනුපසන හතරම අවශ්‍යයි. ඒ නිසා කායන පසන නැත්නම් රූප ධර්ම දිගේ එළියට යන ගියත් දුමාකාර දැනුම් සම්භාරයක්. විනයතකදී ලියවෙන පොත් දිහා බලනකොට හොඳට තේරෙනවා අපි අපේ දරුවන්ට ලාවට හරි කමන්නේ. යාන්තම හරි කමන්නේ විපස්සනාව අඳුන්නා දීලා තිබ්බොත් උන්ට කිසි අමාරුවක් වෙන එකක් නැහැ මේ තියෙන නවීනම සොයා ගැනීම මේ විද්‍යාඥයන්ට පොටපොට ගියාට බුද්ධ ආගමේ ශූන්‍යතාවාදය ගැන දන්න රූප ධර්ම ගැන කරලා තියෙන දේවල් ඒ ඒ ආලෝකයෙන් අරව විග්‍රහ කරන්න ගියාම පුදුමාකාර ධෛර්යයක් ඇති කරන්නේ පිබිදීමක් ඇති කරන්නේ විද්‍යාඥයන් අන්දමන්ද වෙන මේ කොහෙද යන්නේ කියලා නමුත් අපි නිසා ඒ දරුවන්ට ඒ නවීන විද්‍යාව පිළිබඳව උපාධි පශ්චාත්පාදය රඳෙන් උත්සාහ කරන්නත් ඕනේ එහෙනම් දුන්නට උන්දලට එකකින් වැඩක් කරගන්න ලාවට හරි යාන්තමට හරි මේ සතිය කියන්නේ මොකද්ද? විපස්සනා මොකද්ද වෙන්නේ? වෙන මොනවාක්වත් නැතුවයි. වස්තු රාශියක් දිහා බලනකොට එක එක වස්තුවක පෞද්ගලික ලක්ෂණ සහ සියලු වස්තුන්ට පොදු ලක්ෂණ කියන මේ මාත්‍රිකාව විතරක් විශේෂණය කරොත් මම හිතනවා කිලෝරක් නැත්නම් වල බලන්න අපිට වෙලා තියෙන අපි එක එක අංශ භාගයි එකක් කරන ගන්නවා අනිත් ගැන සමස්ත වශයෙන් දකිනවා එක ගැන ගන්න එකක් ගැන ගන්න එකත් ඇත්තට වටිනවා. නමුත් ඒක සමස්තයත් හා සම්බන්ධ කරලා දැක ගන්න බැරි නම් පොදු ලක්ෂණ දැක ගන්න බැරි නම් මේකෙන් අපිට ජීවිතේ කිට්ටු කර ගන්න බැරි නම් මේ මේ තරම් මේක පිළිබඳව පූර්ණත්වයක් මොනම ආගමකවත් නැහැ මොනම විද්‍යාවකවත් නැහැ. ඒක හොඳට තේරෙන්නේ විෂයන් දෙකම දන්න කෙනාට. භාවනාවෙනුත් මේකට බහගෙන ඒ වගේම භෞතික විද්‍යාවෙන් දැන් ඔය ඉදිරිපත් කරන දේත් බලනකොට මේක මේ 2500 ඊට පස්සේ බුද්ධ ආගමේ නැගී හිටීමට සිදුවෙන පෙරලියක් වගේ තමයි පේන්නේ. හැබැයි මේ පෙරලිය උනායි කියලා අපි සිංහල බුද්ධ ආගම කියලා පොඩි දැම්මට හරියන්නේ නැහැ. අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් ආස්වාද ප්‍රසවාසය හරහා. අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් තමයි තමයි පියවරක් පාසා. අපිට ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් රූපයක් දකින්න තැන ඉඳලා සත්‍යයක් අහන තැනට මාරු වෙනකොට එන සංදිස්ථානය හරහා. එහෙමනම් තේරෙන පටන් ගන්නවා අපි සිංහල බෞද්ධයෝ උනේ පොට්ට chance එකකින් නෙවෙයි. අපි සෑහෙන සැලසුම් කරගෙන manussත්ව ප්‍රාර්ථනා කරන්න ඇති. උද්දෝත්පාද කාලයක් ලැබේවා කියලා හිතන්න ඇති. අපිටත් පැහැපණ ජීවනාශය විකලාංග නොවි චින සම්පත්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඇති. අනේ අපිට පැවිද්ද ලෝකේ චින කාලීන්ට ලැබේවා, බණහන් ලැබේවා, කල්යාණ මිත්‍රෝ දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඒක ලැබුණාට පස්සේ ඒත් කොච්චර නිදහසට කර්ම කියනවද කියලා බලන්න. බුදුහාමුදුර කියනවා අන්තිම දුර්ලභ කර්ම හය ওই ටිකයි. ඒක ලැබුණට පස්සේ කොච්චරක් අපි නිදහසට කර්ම කියනවා. අපි උත්සාහ කරන්න ඕනේ ඒ නිදහසට කර්ම කිව්වට අපි අනික් කාට වැඩිය පුළුවන් තරම් මේක යෙදෙනවා. එnde ende ende ende ende ඒ නිදහසට කර්ම කියන එක නෙවෙයි දක්ෂකම තියෙන්නේ පුළුවන් තරම් අඩුවන්නේ ලෞකික විෂයන් හා සමානව සමසම මට්ටමක් මේකත් බලන අදහසක් තවත් ඩිංගිත්තක් ඕගොල්ලෝ ඉඳ දෙනවා නම් මම කියනවා ඒ ආධ්‍යාත්මය සඳහා යොදන කාලයෙන් ඉඳගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ එහෙම දුරට සක්මන් කරනවා නම් සක්මනේදී මේක යොදවනවා නම් බොහෝම ලස්සනට මේක ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන් එන්න ඕගොල්ලෝ වැඩි කල නොගොයි එදිනදා ජීවිතයේ රූප බලනකොට සද්ධාහනකොට යන්තමට හරි. මේ මොකද වෙන්නේ? බාහිරේ වේව නෙමෙයි. ඇතුළත යන්ත්‍රය. ඇතුළත ඒ රූප බලනකොට කැමරාවක් හා සමානව ඇහැ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ මේ එක එක යන්ත්‍ර <clears throat> ශබ්ද තරංග කොහොමද වාර්තාගත කරගන්නේ? ඒ වගේ වැඩ පිළිවෙලක් විතරයි මේකේ තියෙන්නේ. එහෙම නැතුව කැමරාවකට නෑ කවදාකවත් මේ දකින්න අසභ්‍ය දෙයක්ද සભ્ય දෙයක්ද කියලා දැනගැනීමේ ශක්තියක්. ඒක අපි මේ සංස්කෘතියෙන් ගත් එකක්. මේ යන්ත්‍රයක කිසිම දෙයක නැහැ මේ සද්ධර්මයේ දැහෙන්නේ නැත්තම් වෙන නරක දෙයක්ද කියලා යන්ත්‍රේ නැහැ. එච්චරමයි අපේ කනේ සිද්ධ අපි මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කියාගත්තොත් තමයි ඒ ඇහිච්ච දේවල් වලින් දුකටපත් වෙන්නේ. මේ යන්ත්‍රයක් කවදාකවත් ඇහිච්ච දෙකින් දුකටපත් වෙන්නේ නැහැ හැබැයි. මේ යන්ත්‍රයක් කොච්චර බනවුවා සෝවන් වෙන්නේ. ඒසම මිනිස්සයා දුකටපත් වෙන්නේ එකම දක්ෂකමක් තියෙනවා දුක ඒකේ තේරුම් ගත්තොත් දුකෙන් ගෙවන් කිරීම කියලා කියන්නේ දුක තේරුම් ගැනීමමයි වෙනවක් ඒක නිසා ඒ සෑම නරක දෙයකම එතන දුක් දෙන දෙයකම නිවනට යොමු කරන ශක්තියක් තියෙනවා ඒ සමයව අයින් කරලා දුක නැති කරලා දුකට ප්‍රතික්‍රියා කරලා නොවේවා කියලා හිතුවොත් වෙන්නේ අපි ප්‍රශ්නෙම් පැන යමු පමණයි නිසා අප කරා යම් ප්‍රශ්න ප්‍රමාණයක් එනවනම් යම් දුක් ප්‍රමාණයක් එනවනම් යම් බාධක ප්‍රමාණයක් එනවනම් මේ සෑම දෙයක් හරහා අපිට අවබෝධ කළ හැකි ධර්ම කොටසක් තියෙනවා. දන්න තැනින්, ප්‍රකට තැනින්, ලේසි තැනින් පටන් අරගෙන ගැඹුරින් ගැඹුරින් ගැඹුරින් යන්නේ. අනේක තමයි ඒ නිසාමයි මේ රූපස්කන්ධයේ ඉස්සල්ලා ඉස්සරහට යන උගන්වන්නේ. නමුත් අද ලෝකයේ භවනක රාශියක් තියෙනවා. මේ කායනුපස්සනා රූප ධර්ම ඉස්සර කරන යන භාවනා ක්‍රම තියෙනවා. වේදනානුපස්සනා ඉස්සර කරන යන භාවනා ක්‍රම තියෙනවා. චිත්තානුපස්සනා ඉස්සර කරන යන භාවනා තියෙනවා. ওই දෙකම ඔක්කොම ඕනේ මම කෙලින්ම ධර්මානුපස්සනාවේ යනවා කියන යන ක්‍රමයක් තියෙනවා. ඉතින් ආධුනිකයා එතකොට අන්දමන්ද වෙනවා. කොහෙන් පටන් ගන්නද කියලා. ඒ මොකද ඒ කායනුපස්සනා පිළිබඳ කතා කරන යන ක්‍රමය බොහොම සම්ප්‍රදාන කුඩ මැටි ක්‍රමයක්. වේදනාන පස්සම චිත්තානුපස කතා කරන කට කියන්නේ අපි උඩින් යන්නේ අපිට පැනගෙන යන්න පුළුවන් ඕව අපිට ඔනව මොන්ටිසෝරි කියලා යනකොට අර ඉක්මනට ඉක්මනට යන්න ඕන ගැටි ඒක පැනලා මේ රූ කායන පස්සනන්ති කියන කට්ටිය අන්තිම බස් එකේ අන්තිම කට්ටිය හැබැයි මම අර කලින් කිය විදිහට කායන පස්සනාව අතහැරලා වේදනාන පස්සනාවට කරන්න බැරි නේ කායන පස්සන වේදනාන පස්සන අතහැරලා චිත්තාන පස්සන හරහා කරන්න බැරි නේ ඒ ඔක්කොම දැතලා ධර්මානුපස්සනා කරන්න බැරි නෑ. මොකද අපි සංසාරේ කොච්චර කොච්චර පාරමිතා පුරලා තියෙනවද අපි දන්නේ නෑ. ඒක නිසා කෝකටත් අයිල තමයි මේ පිළිවෙල ආවෝදි තිබුණා. පටන් ගන්නකොට කායනුපස්සනාවෙන් පටන් ගන්නවා. ඒක ඉක්මනට සම්පූර්ණ වෙනවා නම් ආයේ කියන්නේ අපිට කලින් ගෙනාපු පුහුණුව තියෙනවා. එහෙම නැත්නම් පරිචය තියෙනවා. ඒ නිසා අපිට ඉක්මනට රූප ධර්ම ගෙවක් කරගෙන යන්න පුළුවන්. එහෙමනම් ආයේ රූප ධර්ම අවසන් වෙන්නේ. කෙනෙකුට හොඳට පුළුවන් නම් ආනාපානේ සංසිඳුලා ඒ තැම්පත් වෙලා ඉන්න ආය ආනාපානේ මුණ බලන්න මැද බලන්න අග බලන්න ආස්වාද ප්‍රසවාස වෙනස්කම් බලන්න ඊ අවශ්‍යතාවය ඒක ඕනෙ වෙන්නේ අතෙන් යන්න තමයි ඊට පස්සේ මේ පුද්ගලයාට දයෝපගතව චිත්තානුපසනාව හෝ වේදනානුපසනාව මොකක් හරි මතුවේ මො යම් තැනක පැටලුනොත් යම් තැනක සැකයක් ආවොත් යම් තැනක මුලමැද මානොත් ආයේ මුලට යන්න පුළුවන්කම තියෙනවා නම් කවදාකවත් නැහැ. ඉතින් කායන ප්‍රසන්න තියෙන වටිනාකම තමයි පරිදිච්ඡාම් පච්චිච්ඡාම ආය අල්ලලා බලලා තාවුරුවක් කරගන්න දෙයක් තියෙනවා. බෙන්ච්මාර්ක් එකක්. පටන් ගන්න තරක් තියෙනවා. ඒ නිසා හැමදාම ආධුනිකෙක් වෙන්න කියලා. කවදාකවත් සම්පා මම දැන් කායන ප්‍රසන්න ඉවරයි මම දැන් වේදනාන ප්‍රසන්න කරන්නේ ධම්මාන ප්‍රසන්න. ඒ සෑම දෙයකින්ම මාන්නේ වැටෙන්නේ. නෑම දෙයකින්ම දෘෂ්ටිගත වෙන්න කියන නැත්නම් මම කායන පසනට වැඩිය වේදනාවට පස කැමති කියලා ලෝභය තියෙන කියන. ඒ නිසා අපි 1 2 3 4 පිළිවෙලට යන්නේ. ඒ නිසා කායන පසනාව අනිවාර්යයෙන්ම ඒම්ම නිවන් දකින්න කියන එකක් නෑ. මේකෙන් කරන්නේ අර වේදනාවට පසනට අවශ්‍ය කරන්නා වූ සතිය සහ සමාධිය නැති තැනක ඉඳලා යම් මට්ටමකට කරන්නේ. ඒ සානපන සති සූත්‍රය වගේ තැන්වල ඒ කායන පසනාව විස්තර කරන්නේ ආනපන සතියේ පියවර හත. මේ හතර ජීවන් කළාට පස්සේ වේදනන වසනට යන්නේ ආනාපාන සතියෙම ඊට වැඩිය සියුම් මට්ටමක. කායන වසන සම්බන්ධ කොටස් වලට යනකොට කියනවා දීගං වාස සන්තෝ දීගං අස සාමීච පජානාති කියන්නේ දීර්ඝ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම බව දන්න. ඒක ලොකු ඉගැන්වීමක් ලොකු සර්වඥා. දීර්ඝ ප්‍රශ්වාස කරනකොට ඒ බව දන්න. ඊට පස්සේ රසං වාස සන්තෝ රසං අස සාමීච සියුම් වෙලා කෙටි වෙනකොට දන්න. මේ ආස්වාද මේ ප්‍රසවාස කියලා දාන්න. මේ දෙක ගෙවන් කරාට පස්සේ හුස්මට මූණට මූණ දාන අවස්ථාව කියනවා. සබ්බකාය පරිසංවේදී ආස්වාද ප්‍රසවාස මුළුල්ලම. නැත්තම් මුළු ආස්වාද ප්‍රසවාස සියලු කයම දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාදයෙන් ප්‍රසවාසයට මාරු වෙනකොට සත්‍ය කැදෙන්නේ. ප්‍රසවාසයෙන් ආස්වාදයට මාරු වෙනකොට සත්‍ය කැදෙන්නේ. එක දිගට මේ පුංචි පුංචි කොටස් නෙවෙයි එක මාළෙට අමුණපු මල් වැලක් වගේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් ආස්වාසයට අදිට රිලේ රේස් එකදී බැට්න එක බිම දාගන්න නැතුව එක එක නා එක එක නා අතිමාරු කරනවා වගේ සත්‍ය ගෙනියනවා. එහෙනම් වම දකුණ වශයෙන් කරනකොට වමේ තිබුණු සතිය දකුණට මාරු වෙනකොට ඇහැල හැප්පෙන්නේ නැහැ. දකුණ සතිය වමට එනකොට ඇහැල හැප්පෙන්නේ නැහැ. ඉතින් එහෙම පුරුදු කරපේකනහට දකුණේ වමේ තිබුණු සතියක පාට ඇහැට ගියාම මුලදී නම් ලොකු කලබගෑනියක් වුණාට අර පොඩි දේ පුරුදු කරපේකන ලේසියක් වෙනවා. මෙන්න මේ ටික මල්ලේ දාගත්තට පස්සේ තමයි පස්සම්බනියක් සංසිද්ධියාවක් කරනවා. ඒ සංසිද්ධියාව නම් ලබන්න අමාරු එකක් නෙවෙයි. නමුත් ඒක හසුරුව ගන්න බැරි නිසා ඒක නිින්දට වැටෙන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඒක නීරස කරන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඒක ඒකාකාරීකම නිසා ඒකට වෛර කරන එකයි ප්‍රශ්න තියෙන්නේ. නුරුස්නා ගතිය ප්‍රශ්න තියෙන්නේ. ඒකදී පාළු ගතියක් දැනෙන එකයි ප්‍රශ්නේ. බය එළවන සුළු ගතියයි ප්‍රශ්නේ. සැක වේගපතන ගතියයි ප්‍රශ්නේ. මේ මායාවේ සෙල්ලම් කරන්නේ. ඒ තමයි මාර මාරය එක එක එක එක මාර බලවේගම නෙමෙයි මායාවේ ස්විච් හමුදාවේ කට්ටිය කියනවා තාලා තියෙනවා මේ වෙලාවේදී පාර බාධා කරනවා. බුදුරජාණන් කියනවා එක එකක් දැනගත්තොත් ආනාපානයේ ගිවන් කිරීමට තුනී වීමට බාධාාවක් නැතුව මේ කොයි එක තිබුණත් ආනාපානට ප්‍රේම කරමින් සතිය වඩමින් ඊටාම ජීවන සමාධියකට යනකොට ගිහිල්ලා ඒක හොඳට පදන් වුණාට පස්සේ වේදනාවට පස්සේ උන පිවිසීම සඳහන් කරන්නේ පීති පරිසංවේදී අසසී සාමීති සික්කති පීති පරිසංවේදී පසසී සාමීති සික්කති අදිර කඹයක් දිගේ වැටෙන්නේ නැතුව සෑහෙන දුරට යනකොට තමයි ඒකේ ක්‍රමසා විදි තේරෙනවා කොහොමද එහෙම නැත්නම් තනියේ දණ්ඩ කරනකොට නැත්නම් කෝච්චි එක රේල් පීල්ලක් උඩ ඇවිදිනකොට ඒක බැලන්ස් එක ගන්න හැටි නැත්නම් පෙරලෙන බැරල් එකක් උඩ බැලන්ස් කරගෙන යනකොට වයිසිල් පදිනවා වගේ යනකොට තේරෙනවා මේක තියෙනවා ඉගෙන ගන්න දෙයක් කියලා. ඒකෝට හරි සතුටක් ඇති වෙනවා දැන් මේ ස්ථිර මහ පොළොවක නෙවෙයි ඇවිදින්නේ කඹයක. එහෙම නැත්නම් තනියේ දණ්ඩක. නැත්නම් කෝච්චි පීල්ලක. නැත්නම් පෙරලෙන බැරල් එක වගේ යද්දි තමයි මේ එකලස එනකොට ඒක සෙල්ලක්කාර සත්‍යය මේ ප්‍රීතියක් පාදේ. මෙන්න මේ ප්‍රීතිය පහළ වෙච්චාම වෙන්නේ මොකද්ද? ඉස්සලර ඒකාකාරීකම, නීරසකම, කම්මැලිකම වගේ එනකොට ආපු ද්වේෂය වෙනුවට මේ ප්‍රීතියට ඇලීමක් ඇති මේක නිර්ආමිෂ එකක් නේ. භාවනාවෙන් ගත් එකක් නේ. මම්ම හදාගත් එකක් නේ. නිසා මේක සැප විඳට කමක් නැහැ කියලා වගේ ඒකට ඇති වෙන ඇලීම දැක ගන්න එකට කියන්නේ වේදනානුපස්සනාව. රූප ධර්ම වල ඒ වගේ ඇලීම් ගැටීම් නැතුවම නෙවෙයි නමුත් බුදුහාමුදුරුවෝ අපිට අල්ලලා දීලා තියෙන ඇලීම් ගැටීම් වලට අහු වෙන්නේ නැති ආනාපාන. වම දක්වා. නමුත් වේදනානුපස්සන දහම් වෙන මේ ප්‍රීතිය එමත් මේ සුඛය අනිවාර්යයෙන්ම ඒ සඳහා ඇති කාන්දා ශක්තියක් ආකර්ෂණ ශක්තියක් නිකාන්තියක් සහිතව පහළ වෙනවා. ඉතින් දි වේදනානුපස්සනාව වෙන්නේ දැනෙන ප්‍රීතියක් දන්නවා. ඒ ප්‍රීතියට ඇති කැදරකම්. ලෝභේ බැඳෙන ගතියක් දකිනවා. සුඛයක් එනොටත් දකිනවා. හැබැයි මුළු කතාව කියනකොට සම්පූර්ණ ජවනිකා කරනකොට ඉස්සල්ලා කරන්නේ සැක සංකා බය සහ නුරුස්නා ගතිය. ඒකේ දක්ෂ වුණාට පස්සේ හැමනේ තෑග්ගක් වශයෙන් තමයි ප්‍රීතිය හම්බ වෙන්නේ. නමුත් ඒකට බැඳීම නිසා ආය වැටෙන්න ඉතිරි. සුඛයට ඇලෙන්න නිසා ආය වැටෙන්න ඉතිරි. ඒ නිසා මෙතනදී උපක්ලේශ 10ක් පසුකාලීන ආචාර්යවරු පෙන්ලා දෙන තුන සාර්ථක වෙන යෝගාවචරයට මාර බලවේග එහෙම නැත්නම් පිසාච ප්‍රේතයෝ භූතයෝ වගේ දහ දෙනෙක් ඇවිල්ලා බාධා කරනවා. ඒක බොහෝ විට සඳහන් කරන්නේ ඔය වේදනාවන පස්සනන සම්බන්ධ කරලා ඕවාස ඥාන පීති පස්සද්ධිය වශයෙන් හොඳ හිත ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. මේ ප්‍රීතිය ප්‍රසාද ගතිය හිතේ පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේම හෙල්ලුවත් පෙරලුවත් කැඩෙන්නේ නැති සතියක් එනවා. පොලේ ගහුවත් කැඩෙන්නේ නැති වගේ වැල්ලේ ගහුවත් කරගෙන බබරෙක් වගේ සතියක් එන්න පටන් ගන්නවා කියලා කරන්න පුළුවන් තරමට. ඒ වගේම හරියට යෙදී සිට වීර්ය ප්‍රමාණය මෙච්චරයි මම මෙතෙන්දි මෙහෙම කරන්න ඕනේ මෙතෙන්දි මෙහෙම කරන්න ඕනේ කියලා ඒක කන්දක් කියලා අරගෙන වාහනය කරන driver කෙනෙක් හරියට third gear එක මෙතෙන් දාන්න ඕනේ top එක යන්න ඕනේ second එකට යන්න ඕනේ බර gear එකට යන්න ඕනේ සෑල් gear එකට යන්න ඕනේ කියන එක නිකම්ම ශිල්පීය වෘත්තිමය වශයෙන් පහ පොහුණා වගේ යෙදී සිට වීර්ය ප්‍රමාණය දරගන්න. එතකොට උපේක්ෂාව පිළිබඳව කලබලක් ආවත් ප්‍රීතිය ප්‍රමෝදයක් ආවත් මම මේක සම්බර කරගෙන යන්න ඕනේ කියලා උපේක්ෂාව පිළිබඳව. ඒක අදිමොක්ක ශක්තියක් එන්න පටන් අර ගන්නවා. මම මෙතෙක් කලින් මේ හැම දෙයකදීම කලබල වුණා, සැලුණා, කමටහන් සුදු කරන්නේ නැතුණා කියලා කම්මැලි වුණා. මේ පසුබෑවා, සැකවිපදේව නමුත් දැන් දන්නවා මේ හරහා යෑමෙන් තමයි මේ භාවනා වැඩෙන්නේ කියලා පෙරදක්මක් වෙන පටන් මේ විදිහට අපි ජීවිතේ බලාපොරොත්තු වෙච්ච හැම වටිනා ගුණ ධර්මයක්ම කැට වශයෙන් එන්න පටන් ගන්නවා. දුක්ඛ වශයෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යෝගාවචරය බොහෝ විට හිතනවා මේක මගේ පුද්ගලික ලාභයක්, සුවිශේෂී ලාභයක්, නැත්නම් මට විශේෂම චිත්තයක් කියලා ඒවට බැඳුනොත් සත්‍ය කැට. සත්‍යම තියෙනවා කියලා වැඩි විශ්වාසයක් ගත්තොත් සත්‍ය කැට. මට දැන් ඕන දෙයක් දරා ගන්න පුළුවන් උපේක්ෂාවක් තියෙනවා කියලා ගත්තොත් ඒක අවශ්‍ය වෙලාවට යොදා ගන්න බැරි වෙනවා. එනිසා මෙතනදී ඒ දස උපක්ලේශ පිළිබඳව හොඳ අවබෝධකින් ඉන්නවනම් එකක් අර ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන්ගේ අහගන්න ඕන. එහෙම නැත්නම් මේක තමන්ගේ භෞතික ජීවිතයේ දිනදා ජීවිතයේ මේ ජයග්‍රහණ හම් වෙච්ච ඇත්තන් දන්නවා. මේවා ජයග්‍රහණ කරපිට පස්සේ අනිවාර්යයෙන්ම එනවා. අපේ වුවට උදම්මනාන පාඩි තම තමයි හිටියොත් ගමන බාධා වෙන නිසා ආධ්‍යාත්මිකම ඊට වැඩිය සංවේදී මේක කරන්න ඕනේ කියලා තේරෙනවා. අනිත් එක වේදනානුපස්සනාදී විශේෂම අවශ්‍ය දේ තමයි නිහතමානීකම. කවදාකවත් අඳහර පාණ්ඩයන් නරකයි මට මේ මේ මාර ගියා මෙහෙම මේ මොනයි කියලා ඒක මේ වාර්තා කිරීමේ හැකියාව තියෙනවා. කමටහන් සුද්ධකොට වෙච්ච දේ කියන්නේ. නමුත් මේ මේ අතිරේක වශයෙන් තමන් ගැන හුවා දක්වනකම් එතන මේ පුංචි පුංචි දෙයක් හම්බෙච්ච මහා ලොකෝට ගණන් ගන්න කතිය ආවොත් ඉක්මනටම සතිය කෙරේ. ඉක්මනටම ආනපනේ පාවදී නිවනක් පාවදී. අතමඟදී හම්බෙන මොන මොන හරි කැලි ටිකක් අහුලගෙන ඉතින් කර්මස්ථානාචාරය කෙනෙක් වෙන්න හදයි. හැබැයි යෝගාවචරයක් වෙන්න හම්බ වෙන්නේ. ඒ ඉන්දියාවේ තිබුණු දක්ෂම යෝග අභ්‍යාසයේ නැතකදී දිනු කරේ ස්වාමි විවේකානන්දන් කියලා බොහොම දක්ෂ මේ ත්‍රිවිධ පිටුන අවබෝධ කරගන්න ඉතින් යා කොච්චර දිනුනාද කියනවනම් ලෝකේ ඉන්න හැම රටවල් වලින්ම ඒ කාලේ දැන් අවුරුදු 50කට පස්සේ ඉස්සෙල්ලා වනාගාරික ධර්ම පාඨමාවේ කාලේ හැම කෙනෙක්ම ඉන්න පටන් ගත්තා ඉන්දියාවට පුළු පුළුවන් කට්ටිය ඇවිල්ලා මේ ස්වාමි විවේකානන්ද ගාට ඇවිල්ලා යෝග පුරු කරනවා. ඉතින් එයා කිව්වලු මයි ළඟට එන හැම කෙනෙක්ම ලොකු බලාපොරොත්තුකින් ඉන්නේ යෝග ගුරුවෙක් වෙන්න හැබැයි මට පේන හොඳ ශිෂ්‍යෝ නැහැ කිව්වා. ඔක්කොටම ලැජින් තමන්ගේ රටට ගිහිල්ලා උගන්වන්න මිසක් ඉගෙන ගන්න දෙයක්. ওই වාගේම තමයි මේ භාවනාත් පැෂන් එකක් කරගත්තොත් වැල්ලට කරන්න ගත්තොත් මේව අඩහර පාණ්ඩය. එතනදී ඒ වේදනන පස්සනාවේදී අංගාවක් ඉහතමානීව ඒකම මේ දේවල් එකක් આવවමකට එක සැරයක් වුණ පන්තියට මහා ලොකුට ගණන් කරලා නැවත නැවත ඊම සඳහා යම් ආකාරයකින් අනුග්‍රහ ක්ලේශද ඒ ආකාරයෙන් අනුග්‍රහ කිරීම ඒ වගේ මේ වැනි තත්ත්වවලට පත්‍ච්ච ධර්ම කියන පිටස ඇසුරු කරමින් තව ඉදිරිය සකස් කර ගැනීම කියන එක කායනපසනාට වැඩිය සූක්ෂම උපයසප්ප ගන්නවා. ඒ සඳහා වරික දුක් වේදනා දෙනවා, වරික සැප වේදනා දෙනවා. ඒක හරියට සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ පතරම් බඩුවක් වතුර දානකොට වගේ ඒ ගින්දර දාලා පළහන්න ඕනේ, වතුර දාලා මදින්න ඕනේ, ආයෙ ගින්න දාලා පුච්චන්න ඕනේ, ආයෙ වතුර දාලා මදින්න ඕනේ. එහෙම එම කළ තමයි අර තෙල් කුණු සත්තු පුච්ච පුච්ච මැදලා රත්තරනේ ඒ ඒ සියුම් මොස්තර බාධා කරන්නේ නැතුව නමුත් මේ ඇතුලේ කුණු රිංගල තියෙන කුණු තියාගන්නෙත් නැතුව මැදීම සඳහා කම්මාරෝ රජතස්සේව නිද්දමේ මල මත්නෝ කියලා කියනවා ඒ රත්නම් බඩුවත් දාන මනුස්සයා වතුරේ ගින්නේ වතුර ගින්නේ දාමින් තමයි මේ කෙලස් කපන්නේ නිසා භාවනා කවදාකවත් එක දිගට හරියන ගමනක් නැහැ. වර එක සුලිසුලා. වර එක ගිනි කඳු. වර එක ජල ගැලු. නානා ප්‍රදේවල් කියන ආයසර ගිහිලි වල ආයේ බොහෝම පාවෙන සාන්ත සුන්දර තනුත් වෙනවා. මේ දෙකේම යෙදීමෙන් තමයි එක එක තැන් වල හිර වෙලා තියෙන පුංචි පුංචි කුණු කැපෙන්නේ. ඒ නිසා නිතරම මතක තියාගන්න ඕනේ මේ වේදනානුපස්සනාදී භාවනා හරි විචිත්‍රයි. විචිත්‍ර වුණත් ඒ කියන්නේ දුක් වේදනා එනවා. දාගන්න බැරි විදිහේ දුක් වේදනා එනවා. නමුත් එතනදී භාවනා නතර කරොත් ඒ පුද්ගලයා ඉතින් ගුරුවරයාටත් බයිනවා. භාවනා මධ්‍යස්ථානත් බයිනවා. ගත්ත කමට අරක් බයිනවා. පොතුත් ලියනවා. අයියෝ මාත් කරලා තිනවා මන් දන්නවනේ මෙහෙමයි මෙහෙමයි කියලා. සත්‍යමත්ට ඉවසීම තිබිලා ආය දිගට ගියොත් ආයසරයක් සුඛ වේදනාවක තැනදී අර කතා එකක්වත් තරක් නැහැ. වෙනම කතාවක් කියන්නේ. ඒ නිසා අතරමඟ නතර කරපු එකනා ඒ නතර කරපු තැනේ හැටියට নানা ආකාර අර්ථකථන දෙනවා. ඒ නිසා අද කාලේ විතර භාවනා පොත් ලියවෙන යුගයක් මම හිතන්නේ මානව ඉතිහාසෙම තිබුණා කියලා. හැබැයි කියවලා බලනකොට තේරෙනවා මේ කොච්චර කඩිමුඩියක් කියනවාද කියලා මේක කියාපාන. කාරණාව ශාස්ත්‍රීය කාරණාව ඉදිරිපත් කරනකටත් වැඩිය එහෙම නැත්නම් තව කෙනෙකුට අත්තරක් දෙනවට වැඩිය මේ හුවා දක්වීම. මේ භාවනා ශාස්ත්‍රයේ කොහොමනම් ආර්ථික ශාස්ත්‍රය, දේශපාලන ශාස්ත්‍රය, සමාජ ශාස්ත්‍රය ගැන අහන්න බඳයක්. ඒ නිසා කායන වචනාදී අපි සටනට අවශ්‍ය කරන සන්නා සන්නද්ධ ගතිය ඇති කරාට පස්සේ දැනෙන හටන පටන් අර ගන්නවා. ඇත්තටම යෝග මේ විපස්සනාවේ වැඩ කැලි පටන් අරගන්නේ වේදනාන ප්‍රශ්නාවක් පස්සේ තමයි. ඒ වාගෙම තමයි වේදනාන ප්‍රශ්නාව මෙච්චර විචිත්‍ර වෙන්නේ. මොකද සෑම සුඛ වේදනාවක්ම රාගානුසයත් එක්ක මිශ්‍ර වෙලායි පවතී. සෑම දුක් වේදනාවක්ම පටිඝානුසය කියන ද්වේෂයත් එක්ක මිශ්‍ර වෙලායි පවතී. ඒ නිසා අපිට දුක් වේදනා දුක් වේදනා වශයෙන් නයිසાર્ගිකව කොටු කරලා දකින්න බෑ. අපේ හිතේ ඒක එන්නකොටම වක් කරනවා. ඒකට ඇති මන අපේ. දුක් වේදනාවක් එනකොටම දුක් වේදනා දුක් වේදනා වශයෙන් අපිට දකින්න බෑ. ඒකේ යමනාප හිතකින් තමයි අපි දකින්නේ. ඉතින් මේක හරියට කෙහෙල් ගෙඩියක් ඉදෙනකොට ඒ පොත්ත වෙන් කරන්න පුළුවන් ගැටයක් යනවා. ඊට පස්සේ අපි වෙන් කරලා මදේ විතරක් කෑවොත් අපිට කෙහෙල් කියන්නේ රස දක්වන්න පුළුවන්. අපි ඒක ඉදෙන්නත් ඉස්සරලා ලෙල්ලත් එක්ක කෑවොත් එන වෙන මොකද්ද ගණන් ගන්න අපිට කියන්නේ. කෑවද කියලා හෙවොත් ඔව් කියන්නේ. මේ ගහෙන් තමයි ගත්තේ මෙච්චර ඉඳන් තමයි කෑවේ. නමුත් අර දෙල්ලෙන් කරගන්න බැරි වුණොත් සම්පූර්ණ වෙනස් කතාවක්. අපි අර ඉංග්‍රීසි ගන්න කාලේ අපිට ඒ දවස්වල ඒ ටීචර් ගන්නවා පුළුවන් තරම් මේ පෑලිමිචෙක් කරගෙන ලියන්න පුරුදු වෙන්නේ කියලා. අපේ ඉංග්‍රීසි කිව්වහම අපි කට් කරනම පන්ති එක. කතාවකත් ඉන්නේ නැහැ පන්ති. ඒ ටීචර්තුත් ඒ වගේ හරිම කම්මැලි. ටීචර්ට පන්ති ගැන කම්මැලි, පන්තිට ටීචර් ගැන කම්මැලි. ඉතින් ඒක අපි විවේක කාලයට තමයි ගන්න ඉංග්‍රීසි පන්ති. ඉතින් ඒක දවසක් කියනවා උනන්දු වීම පිණිස ඒ මේ දක්ෂ ළමෙක් මේ උත්තර මිත්‍රෙක් එක්ක ගණුජනාවක් කරලා ඉවරලා එයා මේ මැංගුස් පාසල කළා. ඇట్లా අහලා ඇව්වලු මේ රසද කියලා. ඒකලු රසයි තමයි ඒකට කහ කරා කියලා. කන්නකොට මදේ විසිකලා ලෙල්ල කාලා. ඒ රටේ මැංගුස් තියෙන જાති නැතිලු. ඉතින් ඊට පස්සේ දැනගන්න පුළුවන් වෙන්නේ වෙච්ච සිද්ධිය. තව අර මේ හොලිවුඩ් නළුවෙක් තමන්ගේ අම්මට උවන් දින දවසේ හොඳට කතා කරන ලොකු ගිරවෙක් ඒ විශේෂ තැපල් ක්‍රමයකින් අම්මගේ උපන් දින වෙලාවට හරියටම හම්බ වෙන්න ඇරියා. ඉතින් මෙයාට යන්න බැරි වුණා. ඊට පස්සේ අහලා ඇරියලු තෑග්ග හම්බුණාද කියලා. ඒකවලු හොඳද කියලා. ඒක හරි ෂෝක් ඒ වුණාට මස් ටිකයි තිබුණේ කියලා. අම්මානකත් මරාගෙන කාලා. මේ කතා කරන්න පුළුවන් කියලා මේ මනුස්සයා කියලා හරියේ නෑ. මේ කිරුවගේ තියෙන විශේෂය කතා කරන්න පුළුවන් කියන්නේ. ඉතින් ওই වගේ හරියට ඒක ඒ දේ යෙදුන් නැත්තම් ඉතින් අපි ඒත් කියයි හොඳයි තමයි ඒ කිරව හරිසෝක්. මැංගුස්නුත් හරි හොඳයි. නැත්නම් ඒ කාලනේ. ඒ නිසා වේදනානුපසනාවේදී පොත් ඇරලා පොතේ තියෙන කහට කොටස, පැංගිරි කොටස ඉදුණට පස්සේ තමයි ගලවන්නේ. ඉදුණට ඉස්සෙල්ලා ගලේවට හරියන්නේ නැහැ. නිසා කියනවා මේවට තටමන කට්ටියට කියනවා අමු අඹ කන්නෝ කියලා. අමු අඹ කවම දත් කහ දත් ඉහිරි වැටෙනකයි වෙන්නේ. මුතුවට වෙලාව දැනගෙන නියම ශක් වීරියත් නියම සතියත් යොදනකොට ඒක පොතු වෙරලා එන වෙලාවට හොඳ ඉදිච්ච අඹ කන්නා වගේ වේදනාවේදී ඔය කය ලෙඩ වුණාට හිත ලෙඩ නොවීමේ මුගක් රහස් කොටස්. නැත්නම් රසමසවුලු වේදනාවට පසනා තමයි තියෙන්නේ අපි හිතන්නේ මේ වේදනාව කියන එක බාහිරින් එන සංඥාවෙම බාහිරින් එන අරමුණෙම එන එකක් කියලා. නමුත් සරලව පැහැදිලිවම කියනවා බාහිරේ මොකක් ආවත් අපේ චිත ඕන වේදනාවක් හදන්න පුළුවන්. ඕනේ සැපක් හදන්න පුළුවන්. ඒක අපි විඳවන්නේ අපේම රුචි අරුචිකන් ටික තමයි. ඒක නිසා කුප්පන, අවුස්සන ට්‍රිගර් එක ගස්සන දෙයක් තියෙන්න පුළුවන් ඒ ගස්සන දේ මතට ඒක සැපද්ද දුකද්ද කියන එක විඳින්න අතේ රඳාපවත්ලා නමුත් අද මේ තියෙන සැප සොයාගෙන යන ගමනේ මේ නව තාක්ෂණයක් යටිතල පහසුකමුයි මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එකයි හිතන්නේ මේ වේදන සැප වේදනාව තියෙන බාහිරයි එහෙම නැත්නම් කාමයේ කියන්නේ එහෙම නැත්නම් මේ ඉඳුරන්ට ගෝදුරු වෙන අරමුණු වල තියෙන කියලා. ඒ නිසා මුළු ලෝකෙම දිනු කරන්න හදනවා ඒ මනාව ප්‍රිය අරමුණු හදන්න. හැබැයි මොන විදිහවත් ඉඳුරන් দমনය කරන්න යන්නේ. අපි ඒකට කියනවා ආමිෂ සුඛ කියලා. නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපත්ත සුඛ කියලා. ඉතින් එනම් සුඛේ ඕනේ නම් අපිට කාණිවල යන්න ඕනේ. හොඳ රූප, හොඳ සත්ත්ව, හොඳ ගන්ධ, හොඳ රස, හොඳ පහස. නමුත් අපි අරණ්‍යයට ආවම මොකද කරන්නේ? රූප තියා ඇස් දෙකක් වහගන්න. මියුසික් තියා ශබ්ද නැති තැනකට යනවා. ගන්ධ නැති, රහස නැති, රස නැති, පහස ස්වභාවයෙන් ඉබේ වැටෙන හුස්ම දිහා බලන්න. අන්න එහෙම ගිහිල්ලා හම් වෙන ප්‍රීතියක් ඉඳුරම් පිනවීමේ ඇති ප්‍රීතියත් එක්ක බලනකොට මේ දෙක අතර තියෙන ඉඳුරම් පිනවීමේ ලැබෙන ප්‍රීතිය කියන ත්‍රිවිධ සම්ප්‍රීතිය කියලා ඉන්ද්‍රයන්ගෙන් සම්පූර්ණ විස්්‍රාම වෙනවා. විවේකජම් පීති සුඛං විදියට විවේකයෙන් හටගත්තව ප්‍රීතිය කියනවා මනුස්සයාට පමණක් ආවේනික වූ වෙන කිසිම ලෝකේ ඉන්න සතෙකුට ආවේනික නැති ප්‍රීතියක් මෙතන තියෙනවා. ඒ ලෝකෙන් කීයෙන් කී දෙනාද ඒ මනුස්සකම් පුත්‍ති විදී. මොකද ඒ තරමටම ඉදරම් පෙනෙන්නේ. ඒ තරමටම මේ ප්‍රීතිය දියුණු පවුණු කිරීමේ වැඩ පිළිවෙල කපියක්. ඒක තාමත්ම ශීක්‍රතන කපියක්. කොච්චරද කියනවනම් අපි දැනගත්තත් ලෝකයේ මේ පරිසරයේ දූෂණය වෙනවා කියලා අපිට දැන් නැතර කරන්න බෑ. අපි දැනගත්ත සීනිකාවොත් මේ මේ රෝග වෙනවයි කියලා අපිට සීනිකම් නැතර කරන්න බෑ. අපි දැනගත්තත් තෙල් කෑවට මේ මේ ලෙඩ එනවයි කියලා අපිට තෙල් කෑම නැතර කරන්න බෑ. ඒ තරමටම අර ඇද වෙලා අතාරුව කැටපොලේ වගේ ඒ කල වීසි වෙන්න ගියාට පස්සේ කරන්න බැරි තැනකට ඇවිල්ලා. නමුත් මේ ඒ වුණත් සර්වචනාංශයේ සාති කියලා කියනවා ඒ තරම් අබ්බැහියක හිටියත් මුතුවට කායන පශනාව කරලා සත්‍ය සමාධිය වඩා ගත්තොත් මේ වේතනාවන්ගේ ඒ මව මැවුම් කාර ස්වරූපේ එහෙම නැත්නම් ඒ වගේ තියෙන මායාකාරී ස්වરૂපය දිහා බලනකොට Tamanට මේ ලෝකෙන් මේ දුරංගෙන් මේ අරමුණු වලින් යම් විමුක්තියක් ලබන්න ඕන නම් එකයි කරන්න තියෙන ඉන්ද්‍රිය দমনේ පමණයි ඒ ඉඳුරන් හික්මව ගැනීම පමණයි. ඒ නිසා ඒක කවදාකවත් කරන්න බෑ කායන පසනාවේ සාර්ථක වෙනවා. නිසා කායන පසනාවට පස්සේ වේදනාන පසනාවට එනකොට ජීවිතයේ ශිෂ්ටාචාරය නැත්තම් පෞරුෂත්වය කොට නැගීමේ හොඳ ක්‍රමික වර්ධනයකුත් ඒක මේ කයලට වීම සහ හිතලට වීම අතර තියෙන මේ සම්ප්‍රදායන කුල අපිට උගන්ලා තියෙන දේ හාත්පසුම වෙනස්කමක් තියෙන බව. ඒ වගේම මේ ලෝකයේම ඉඳද්දී දිවි සැප ප්‍රක්ක සැප විඳගන්න ලෝකේ රූප ධර්මයන්ගේ සමුගත හැකි බවත් එහෙම නැත්නම් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතියකට යන්න පුළුවන් බවත් ආදී සුවිශේෂී කොටස් වාශයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා ඒ වේදනන පසනාවටදී නමුත් මම හිතනවා අපි මේ වෙනකොට සෑහෙන වෙලාවක් අරගෙන තිබුණ නිසා මේ පමණකින් මම ධර්ම දේශනාව නැවත කරනවා. මම බලාපොරොත්තු වෙනා හිත තව ටිකක් ඉස්සරහට මේ වේදනානුපස්සනාව ගැන විස්තර සපෙමින් අපි කොහොමද කය ලෙඩ වුණත් හිතක් වට ගන්න නැතුව නැත්නම් හිත අනිවාර්යම වැටිය යුතුයි කියන පදනට වෙන්නේ නැතුව මේ ලැබිච්ච ජීවිතයේ ජීවත් වෙන්න තටමනා ජීවත් වෙන්න හීනමවනකට වැඩිය ලදලද චිත්තක්ෂණය උපයාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ තාක් කර්ම ඉදිරිපත් කරන ලද කොටස් එවැනි ගැඹුරකට යන්න හෙට කියවෙන දේවල් වලට සූදානම් කිරීමට ශක්තියක් ධෛර්යයක් බලයක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දෙනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා මේ අපි දැන් වෙලාවක් අරගෙන කියනවා දැන් මේ අමාරයි වෙලාව කෙසේ නමුත් මම පොදුවේ ආරාධනා කරනවා මේ මත කිවිචු කළ යුතු ප්‍රශ්න කළ යුතුක් තියෙනවා නම් අපි ඒ සඳහා සුළු වේලාවක් ගනිමු. එහෙම නැත්නම් අපි ඊයේ වගේ වෙන ප්‍රශ්න නැති නිසා අපි දවසේ වැඩසටහනේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. පින් අනුමෝදන් කිරීම හරි අපේ ලෝකේ අපි විසින්ම අවනියපා. ඒක මේ පෘථිවියට සීමා වෙලා තියනවාද? ඒක ෆ්ලැට්ද? ඒක රවුන්ඩ්ද? ඒක මැව්වේ දෙයයන් ආංශද? ඊටසේරම අපි බලලා නිසා විශ්වය කියන එක අර්ථකථනය කරලා දෙන්න පුළුවන් නම් මට උත්තරයක් දෙන්න. විශ්වය කියලා කියන්නේ අපි දකින හීනයක්. ඒක මේ ආඩියක තාම එකක්ද ඇන්ග්ස්ට්‍රොම් වලින් දෙන්නේ නැනෝ සෙකන්ඩ් වලින් දෙකට ගන්න නැත්නම් විශාල එකක්ද කියන එක අපි අපේ මේ හීන හැටි ඒ නිසා ඒ වෙනි තව ලෝක තියෙනවද? ඒ වගේ මිනිස්සු ඉන්නවද? ඒ මනුස්සයන් නිවන් දකින්න පුළුවන්ද කියන එක කවදාකවත් කෙලවර කරන්න බැරි බාහිරාවර්ති ප්‍රශ්න. වෙන්නේ මොකද්ද අපි අර ඇතුළට යන්න තියෙන ඉඩ තියෙන වටිනා කාලය අපි මේ ලෝක විශ්ේ කංශබා බිස්නස් කරන්න කියලා තමන්ගේ බිස්නස් එක කරගන්න. මේවා මේ හිතේ තියෙන ස්මාර්ට්නස් එක. හිත නිකන් ඉඩක් හම්බෙච්ච ගමන් සරුගල්ලා. අරක කොහොමද මේක කොහොමද කියලා. එතකොටම හොඳට දැනගන්න ඕනේ මේකෙන් මේ සතියේ මොකක්ද හම්බ වෙන්නේ. පෝෂණය ඒ වගේම මේක මට සීමිත වස්තු ප්‍රමාණය සීමිත වේලාව සීමිත ශක්තියක් ඇති මට විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ නිසා නැත්තම් කරන්න තියෙන්නේ ওই මෛත්‍රී බුදුහම වෙනකන් ඉඳලා ඊළා අහන්න ඕනේ අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම කාලයක් ආවේ හම්බ වෙන්න කන පැලෙන්න ගහයි. mind your own business කියන්නේ. ඉතින් ඒ ඒිට මීට වැඩි නැතුව දැනගත්තොත් මේ හම්බෙලා තියෙන සීමිත සාධකවල මේ මගේ වැඩි නම කරගන්නවා කියලා අපේනෝ නිකන් නෝන්ජල් ගතිය අපේනෝ බය ආසු ගතිය අපේනෝ නිකන් ඊට විච්ච සතිය මුල්ලකට යනවා වගේ පසුබාහන ගතියක් තියෙනවා මොකද ඉවර කරන්න පුළුවන් ඒ නිසා ටාව ෆිසික්ස් කියන පොතේ ඒ ෆිජ් ඔෆ් කප්‍රා ලියලා තියෙනවා භෞතික විද්‍යාව අනිවාර්යෙන් බාහිර දේවල් බලන නිසා කවදාකවත් සුමගක් නැහැ භෞතික විද්‍යාව කියන්නේ බාහිර බිම්මක් වහින් මනින්න බයින තමන් අමතක වෙනවා. නමුත් දැන් ගිහිල්ලා හැප්පිලා තියෙනවා. මේ බලන මිනිහාගේ හැටියට තමයි ඔය මනින්න ඔක්කොම සිද්ධ වෙන්නේ. ආයෙ කරකිලා ඉන්න තියෙනවා. ඒකට බුදුහාමුදුරෝ ඔන්න රස වේදෙන පටන් ගන්නවා. ඒ නිසා මේ වැනි ප්‍රශ්නවලදී අපි හොඳට සලකා ගන්න ඕනේ මේ ධර්මයේ තියෙන සාපේක්ෂකත්වය ඒ වගේම ප්‍රැග්මැටික් කියන ප්‍රැක්ටිකල් ගතිය තියරිටිකලි මූල ධර්මානුකූලව යන්න පටන් ගත්තොත් හැම වෙලාවෙම හිත ඇමියුස්මන්ට් එකක් එහෙම නැත්නම් හිත ඒකෙන් සිලිලාරයක් පිළිදුවගෙන තරුංගල්ලාරය අර හිටියට වෙලාව නැසෙයි. ඉතින් ලංකාවේ තියෙනවා බුදු සනපත්‍රේ සමාන අපිට කියවන්න හම්බ වෙනවා. ඒවා ටෙලිවිෂන් එකකින් කවුරු හරි කියනවා මේ මේක ගැන බලවන්න පිටසක්වල ජීවීන් ඉන්නවද කියලා බලමු. නැත්නම් පිටසක්වල ඉන්න ජීවීන්ට නිවන් දකින්න පුළුවන්ද කියලා බලපුවාම ඉතින් උද්දී වෙනකන් සාකච්ඡාව යනවා. බුදුහාමුදුරුවෝ කියලා තිනවා මිනිස්සු ඔක උම්මත්තක වෙනවයි කියලා ඕක කරන්න යන්න කියලා. ඔය මනින්න කියන්න පුළුවන් විෂයන් ටිකක් දීලා දෙනවා බුදුහාමුදුරුවෝ. මේ විෂයට ගියොත් සත්ත්ව විෂය, කර්ම විෂය වගේ උම්මත්තක වෙනවා. ඒවා නිකන් මේ ඉවර කරන්න පුළුවන් වැඩ නෙවෙයි සාපියට සීමා කරගන්න බලන්න ඕනේ. මේකෙන් කියන්නේ ඇත්තටම බය අඩු කරන්න හදනව නෙවෙයි. කරන්න හදන්නේ ලැබිච්ච වෙලාවේදී ගත හැකි උපරිම ප්‍රයෝජන ගන්න ගන්න එකයි කරන්න. අපි සාකච්ඡා කළේ මේ මේ වැඩේ කරන්න පුළුවන් මිනිස්යන්ට පමණද මිනිස්සු ඒ தත්ත්වයට යන්න පුළුවන් මේ ලෝකෙද පමණද කියන ප්‍රශ්නේදී තව එකක් තියෙනවා මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පමණක් ලැබිය හැකි උසස්ම தත්ත්වය කුමක්ද ගෞරවයෙන් පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. උසස්ම தත්ත්වේ නැතුව සාමාන්‍ය தත්ත්වේ සර්වචනන්තිගේ චංකමාන සත්‍ය සූත්‍රයේදී විස්තර කරලා තියෙනවා. පංචමාන භික්කවේ චංකමාන සංසානි මහණිය සක්මණේ ආනිසංස පහක් තියෙනවා. අද්ධානකම හෝති පධානකම හෝ අප්පාබාධෝ අප්පාතංකෝ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti චංකමාදිගතෝ සමාධි චිරට්ඨිකෝ හෝති කියලා උපරිමයක නෙවෙයි කියලා තියෙනවා දීර්ඝ ගමනක් යන්න සුදුස්සෙක් වෙනවා. සක්මණ පුරුදු කරන එකන දීර්ඝ ගමනක් යන්න බෑ කලබලකාරයක්. එයා මගදී වැය වෙලා නැස්ති වෙනවා. ශක්තිය ක්‍රමානුකූලව එකතු කරන්න සහ ගෙවන්න දැනගන්නවා. දීර්ඝ ගමනක් යන්න සක්මන පුරුදු කරන්න කියනවා. දෙක බොහෝ කල් ගන්න යන වැඩක් කරන්න සක්මන කියනවා. නිවන කියලා කියන්නේ ප්‍රතිපදාවක් බොහෝ කල් ගන්නවා. ඒ නිසා ඒ ගමනකදී ලේසියෙන් පාව නොදී හිතේ ශක්තිය ඇති කරගන්න අධිෂ්ඨාන ශක්තිය ගන්න පරියන්කෙන් එනවා බොහෝ ඉක්මනට ඇතිලා බොහෝ ඉක්මනට නැතිවෙන නිලා කුරුපත් වෙනවා. සක්මණේ මේක දිගට යනවා. ඊගාට කියනවා අප්පාබාධ හෝති අප්පාතංකෝ ලෙඩ රෝග අඩු කරනවා මානසික සහ කායික. සක්මන කියලා කියන්නේ හොඳ රිෆ්ලෙක්සොලොජි මසාජ් එකක්. ඒ නිසා මේ රොමැටික් පේන්ස් එකකින් ගියාම සමහරලාට ඉසිකස්කු e වගේ දේවල් පුදුමාකාර විදිහට වැලිසක් වෙන්නේ නැති කළා. ඊට පස්සේ දැන් කොහොමඩක්වත් කියනවනේ මේ බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා නම් heart attack වෙනවා දවස් පැය දෙකක් විතර ඇවිදින්නේ කියලා. ජොගින් හරියම නැත්නම් ඔය මේ ව්‍යායාම කරන්න කියලා. බුදුසසුනේ විලෝපන මොකුත් කියන්නේ සක්ම කරන්නේ. අනිත් එක තමයි කන බොන ලෙව කන ආහාර කරගන්න දේ හොඳට දිරවන. ඒක කවදාකවත් විස වෙන්නේ නැහැ. මේ සක්මන් කරනවා. ඒසක් කියනවා දානෙන් පස්සේ හැමදාම ඒ කියන්නේ මෙහෙමයි. දානෙන් පස්සේ කෙලිම බුදියා ගත්තොත් එක තරපාර වෙනවා. පොල්ගස් මනින්න පීනන්ට අසෙපදින්න ගියොත් වෙන භයානක රෝග වෙනවා. අතරමැදි මට මේ සක්මන් කෙරුවොත් සෞඛ්‍ය රජ. ඒ නිසා මේ ආහාර දෙනවා. අන්තිම එක තමයි සක්මණෙන් ලැබෙන සමාධිය ඕන විසම විසම තත්ත්වයක් කරගන්න පාත් ගන්න. ඒ බොහෝ කල්පවතින. පරියන් කියන සතිය අධ දෙක අරපු ගමන් කැයි. නැගිට පුළුවන් කැයි. සක්මණේ මෙනෙවෙයි. ඇස් දෙක අරගෙන. දඟලමින් ගන්න නිසා බොහෝ දුර යන්න පුළුවන් නිසා මේ අපි ගත කරන මේ කාලවල අපිට ගත කරන මේ කාර්යබහුල ජීවිතේ මල්ටි ටාස්කින් දේශිම ක්‍රම තමයි සක්මණ. ශාසනය සඳහන් කරලා තියෙනවා සක්මන් භාවනා පියවර තුනේ රහත් වෙලා නිවන් ලැබුවා කියලා. ඒ කියන්නේ අන්තිම කෙලවරටම යන්න පුළුවන් සක්මන්. මොකද අපි චිත්‍ර රූපයක් තියෙනවා භාවනා කරන ඉඳගෙන ඉන්නවා. ඒකයි මේ ප්‍රශ්නේ පැනනවා කියන්නේ. නමුත් මේ සක්මනේදී ඕනේ තරම් බුදුම භාවනා ක්‍රමේදී කරනකොට කියනවා අපි භාවනා කරකට ඉන්නවා හරියට ඒකේ විනාඩි දැන් මේ විවචන ගෙඩිය ගහනවා ගෙඩිය ගහනකොට ඔක්කොම නැගිටිනවනේ නැගිටිනකොට මේක ඇතුලේ නිකන් මීමැසි පොඩි ඇවිස්සනා වගේ කලබගෑනියක් එනවනේ ඒකේ කලබගෑනිය තාම සමහරවිට නැගිටින්නේ නැත්තම් තව කෙනෙක් ඇවිල්ලා යාළුකමකට තට්ටු කරලා කැමට යන කෙනා ඉඳතියි ඒ තරම් අපි භාවනාවට අනුග්‍රහ කරනවා ඒක කරන කරන දිනුට භාවනා කරන්නලා නිකන් ඉන්න එකනේ. යහමිනිය කරබණ යන එකනේ සතු කරන සයිස් එකටත් එන. ඒ නිසා Tamanට නැගිටින්න උනොත් හරියට වෙලාවට හොඳ සිහියෙන් නැගිටලා සක්මන් කරොත් අර භාවනාවේදී පරියන්කිතී වැඩිච්ච විපස්සනා ඥාන එහෙමම සක්මන්ට අරන් ගිහලා වඩන්න බෑ. හැබැයි කලවප්ප ගන්න නැතුව එහෙම යන්න ඕනේ ඉරියව් වෙනස් වෙනවා. ඒ තරම් සක්මනේදී ඒ කියන්නේ අපේ ශාසනය ලබන්න පුළුවන් උහිලම සැප ඊළම සැප කියන්නේ ඊළම පළප්පරොයිනේ ලබන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඒක හැබැයි Tamanට ලැබෙනකම් විශ්වාස අපි හැම වෙලාවෙම සක්මන අව탁සීර කරනවා. සක්මන කියන්නේ කාලේනාති කිරීමක් කියලා අපිට ලැබිච්ච වෙලාවෙ ඉඳ ගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. නමුත් ඒක වෙන්නේ අමුහබයි කණ්ඩේ. ඉදිච්ච පැණි රස කප කණ්ඩ නම් පුළුවන් තරම් සක්මන දුරු කරනවා. තියෙන දේ කලගොයා නම් කලගොයා කියද්දි කබරගොයා නම් කබරගොයා කියද්දි ඛණ්ඩ ඕන නම් කලගොයා කියනවා එපා නම් කබරගොයා බලන මිනිහාගේ තමයි කබරගොයා කලගොයා කරගන්නේ ඛණ්ඩ ඕන නම් මේ ලෝකේ වෙන හැම සිද්ධියකම දේශපාලන බලය තහවුරු කරගන්න දන්නේ කාට අපි කියනවා දේශපාලනඥයෙක් කියලා. ඉතින් කීයක් හරි හම්බ කරන්නේ කාට කියනවා ආර්ථික විශේෂඥයෙක්. මේ කොහොම හරි උගෙනම නිරූප කරගන්නේ කාට කියනවා සමාජ විද්‍යාඥයෙක්. අච්චාරුව තියෙන්නේ. ආචාර්යන් එකෙක් දේශපාලන බඩේ ගන්නවා එකෙක් මුදල් හම්බ කරනවා අවකේ තමන්ගේ නම පෙඩස්ටල් එකක් උඩ තියලා වයිට් පොෂ් කරගෙන ඉන්නවා. පිට ගිය තන ආදර රජ මාලිගාවට ඇතේ කියලා අපි නිකන් ඔය කවියට කියන්නේ. නිසා ලැබුවයි කියලා ලැබිච්ච දේකුත් නෑ. නොලැබුණයි කියලා හිස් වෙච්ච දේකුත් නෑ. කොහොම හිටියත් ওই ටික ওই ටිකම අපි ඒකට දාන ආලවට්ටම තමයි වෙනස් වෙන්නේ. ආලවට්ටම කියන වචනේ මම හරි ආසයි. ආලවට්ටම් දානවා කියලා කියන්නේ මේ හොඳ ලස්සන සිංහල වචනේ කඩලා ඉන්නේ. ඒකට දාන මේ ඩෙකරේෂන් එක. ඒකේ කඩලා අයිසින් දාන්නේ. අයිසින් දැම්මම පස්සේ කේක් එක සම්පූර්ණයෙන්ම කේක් වැඩන්නේ අයිසින් එකෙන් වැඩේ යන්නේ. එච්චර තමයි. ලෝකේ කියන්නේ තන්නේ කර ආලවට්ටමක් මිසක් කාක්. ඉතින් තියෙනවනම් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම විතරයි. උන් එපිට යන සෑම දෙයක්ම ඒ සෝබනි. නැත්තම් ආලවට්ටම ඉතින් අපේ මේ මේ කාලේ විතර ආලවට්ටම කවදාකවත් මිනිස් ඉතිහාසයේ ඔක නැගිලා තිබුණේ නැහැ. ඒ දවස්වල තිබිලා තියෙනවා රාජරාජ මහා මාත්‍ය වරුන්ට සීපාවෙලා. අද නිකන් සිටිසන් ජෝන්ටත් හම්බ වෙලා තියෙනවා. හැම කෙනාටම ඕන දෙයක් ගන්න පුළුවන්. මේ තියෙන ආර්ථික ක්‍රමයෙන්. මොකද ඒක උණයි කියලා නිවලට බාධාවක් නැහැ. හොඳට මේ වෙන වැඩි විපස්සනායෙන් බලනවා නම් මං මං කියන්නේ ඒක හරියට වශයෙන් මේ විපස්සනායෙන් බලන්න පුරුදු වුණොත් මුළු ජීවිතේම ටෙලි ඩ්‍රාමා එකක්. අය වෙනම ටෙලිවිෂන් ගැනත් බලන්න ඕන මේ එක එකම රංගපාන හැටි අපිට පේනවා. සෑහෙන ගාණක් ගෙවන්න ඕන ඔකට ඇත්තට කරනවා. අපිට ෆ්‍රී හම්බ වෙනවා. තාත්තිකව රඟපාන. එක එකම එක එකම ඒ ඒ රෝල් මාරු කරනවා ඩබල් චරිත තියෙනවා. ඩබල් මුදින් ගහදන්නේ. අපි මේ ශ්‍රී ලංකාවට අපිත් ටෙස්ට් කරනවා. අපිත් එක එක වෙස්මුණ මාරු කරනවා. මානව සෙල්ලමක් තියෙනවා. ආයේ වෙනම මේ ගෙවන්න ඕනේ ලෝකේ කියලා කියන්නේ ඒ තරම්ම පැනරමික් වී එකක් තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ බාගට hina වෙලා බලන්නේ. කොච්චර කිව්වත් ඒ ධාරකම නතර කරන්න අපිට. ප්‍රීති සුඛය හැම වෙලාවෙම සුභවාදීමයි සුභවාදීවමයි බලන්නේ සමතිය. විපස්සනාදී ප්‍රශ්න කරනවා. මේක කෙලෙස් වෙන්නේ ඉඩ තියෙනවා. මේකෙන් කෙලෙස් ඇති වෙන්නේ ඉඩ තියෙනවා. මේකට කැමැත්ත ඇති වෙන්න පුළුවන්. මේකට ආසාව ඇති වෙනවා නැති වෙච්චාම දුක ඇති වෙන්න පුළුවන්. සමිතේදී එහෙම විග්‍රහයක් කරනවා. සමිතේදී බලන එක සාරසුභවාදී විදිය බලන්නේ ප්‍රීතිය හොඳයි. සුඛය හොඳයි. ප්‍රීතිය හම්බ වෙන්නේ විතක්ක ਵਿਚාරතන. සුඛේ හම්බ වෙන්නේ ප්‍රීතියත් අතරපුවන් කියලා ඒක බලන්නේ දිනුවක් විදිහට. විපස්සනාදී සෑහෙන වපරහෙන් බලනවා. මේ ප්‍රීතිය උනත් තියෙනකොට ආස වෙන්න පුළුවන් නැති වෙනකොට කනගාට වෙන්න පුළුවන්. එතකොට ඒකත් දුකට හේතු වෙන්න පුළුවන් කියන එක ඒක සාමාන්‍ය සප්පුරුෂ සූත්‍රයේදී කෙලින්ම සර්වචනසේ දේශනා කරනවා. හිතන අනිත්‍යයි වැටෙන අනිත්‍ය අතර ලොකෝ පරතරයක් තියෙනවා. හිතන අනිත්‍ය චින්තාමයනේ. ඒක නොදකත් හිතන්න පුළුවන්. භාවනාවේ වැටෙන අනිත්‍ය ලක්ෂණය දක්ලා හම්බෙන අනිත්‍යත් ඒ අනුව කරන අනිත්‍යානුපස්සනාව කියන්නේ සම්පූර්ණ ප්‍රැක්ටිකල්. දකින්න දකින්නේ අනිත්‍යං අනිත්‍යං කියන මේ පොතේ තේවත් බොයින් ගරි කෝපි කියන කඩුව. අනිත්‍යං ඕකට ඉතින් ඔය නිවන් දකලා දෙන්න ඕනේ. කෝපි කඩෙත් එනවා. හැබැයි ඒ වුණත් තියෙන්නේ ලංකාව වගේ රටවල් වල විතරයි පිට රටවල් වල වචනෙටවත් ඒක කියන්නේ. ඒ නිසා සමත භාවනාවට අයි වෙන්නේ අමුතු වෙන්නේ අයිති වෙන්නේ නැහැ ලක්ෂණ. ඒ සමත කරලා විපස්සනාට යනවයි කියලා කියන්නේ ඒ ලබාගෙන ඉවරලා ලබාගත් දේවල් පිළිබඳව කන්නාඩි දාලා ලක්ෂණේ හරහා බලන එකයි නේද? සමථ භාවනාවේදී අරමුණු රස බැලීමක් කරන්නේ අරමුණට ගිල ගැනීමක් බැස ගැනීමක් කරන්නේ නිමග්න වෙනවා අරමුණ විස ධම්ම විචේ වැඩ කරන්නේ විචිතුරු කරලා බැලීමක් විෂද කරලා බැලීමක් කියන්නේ විපස්සනා විතරයි සමථයේදී කරන්නේ අරමුණට බැහැ ගන්න විවේචනය කරන්න බෑ විවේචනය කිරීම මත් කරලා දාන්න විවේචනය කිරීම සිහිනත් කරනවා කියලා මත් වෙලා ඒකේ ඉන්න එක තමයි සමථයේදී කරන්නේ ඒක හොඳයි අර කෙලෙස් ඇවිස්සලා ඒ වගේ තැනකට ගිහිල්ලා යුද පිටියේ පරාජිත පැත්තකට යනවා අපි බංකරයට ගිහිල්ලා පොඩක් අරසක් ඒ විනාඩි කරන්නේ පසුබෑමක් නැත්නම් කලබලයක් වෙනකොට ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ අපි සමචේදී ආපහු බල ශක්තිය එකතු කරලා සංවිධානය කරමින් ලෑස්ති වෙනවා ඊගාව පහර දෙන්න. ඒ වගේ ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. නමුත් මේ විග්‍රහ කිරීම විචිත්‍ර කොට බැලීම සම විචය විමසුම් නොවන විශේෂම ධ්‍යාන භාවනාදී කටයුතු කරන විමසුම් නොවනට ගියොත් ධ්‍යාන කැඩෙනවා ඔය කියන්නේ ඇත්තටම දැනුණට නියම ක්‍රමවේදයේ නියම පිළියම කෙරෙයිද නැද්ද කියන්න බෑ. ඒ මොකද දේවදත්තත් සම්පූර්ණ සමත කෙරුවා. එයාට ඒක නෙමෙයි මැතුනේ අහිතුව ඔක්කොම ලැබුණා මට බුදුහාමුදුරු දෙනවා නම් මට සංඥා පාන්නේ කරන්න පුළුවන්. මස්සිනානේ. නිල්ලෙල්ල මට දීපම් මස්සිනා මම බලන්න මෙවන් දෙයක්. ඊළඟට උඹට තියා සාරිපුත්ත මොකක්වත් දෙන්නේ නැහැ කිව්වා. වයිට බෑ. මේ බුදුහාමුදුරුත් එක්ක ඉඳලා මොකද එකෙක් කිව්වා මේ අනේ දෙව්දත් නොදොටු නොදොටු මෙක් පුර මොක් පුර ඉඳ ඉඳ එක වේර විඳ විඳ දහම් මනහර අනේ දෙව්දත් නොදොටු මොක් පුර මේ අනිත් කතේ එකම දෙවියන් බෙහෙර ඉඳගෙන එකම බණ ඇහුවා සායන දුට හැමතෙන් කියලා බැමිනියා අන්ත ඒක යාට අහන්නේ පිළිසෙ හිටියා නිසා හැම වෙලාවෙදී මේක ඒ දැනුණත් නියම ක්‍රම වේදේ සහ නියම පිළියම හම්බ වෙයි කියන එක ඒක සාහිතියක් නෑ එහෙම නැත්නම් කියනවා සර්වඥන්සේ පහළ වෙන්නේ ඉස්සර බෑයින පිරිසක් හිටියා පිරිසින්නාසලා තුන් කල් දක්වා. ඒගොල්ලෝ ශාස්ත්‍රය හොයාගත්තා, ආයුර්වේද හොයාගත්තා. නමුත් මේක ඇතුළට යොමු කරන්න ඕනේ කියන්නේ. ඉතින් ඒක විය යුතුම නැහැ. සමදේ මත් කරලා ධානය ඉන්න උඟක් වෙලාට බාහිර දෙනවා. ඉතින් ඊට පස්සේ අපරාධ කාලිනාස් කියනවා. ඒකයි සර්වඥාන්සේ සමථ භාවනා සහ විපස්සනා භාවනා අතර හරි පුදුම සමතුලිතතාවයක් ඇති කරලා නිතරම මේ විමසුම් නොවන පාවා නොදී අරගෙන යන ගමනක් තමයි විපස්සනාදී කරන්නේ. නමුත් ඒක ඒ සඳහා පිටිය සකස් කරන වෙලාවේදී සමාධිය අවශ්‍යයි. සමත සමාධිය විපස්සනා සමාධිය. ඒ නිසා සර්වඥාන්සේ ඒ කාලේ තිබුණු සමාධි උපක්‍රම සමාධි භාවනා සියල්ල මේකට අඳුරලා දීලා කිව්වා මේක සීමිත පරාසයක් තුල පාවිච්චි කරන්න පුළුවන්. නෑ ඒකකොට සමථ යානිකනේ. විපස්සනායෙන් පටන් ගන්න සමථ යානික විපස්සනා යානික යෝගනන්ද භාවනා කියලා කියන්නේ යාට තේරෙනවා. උදාහරණයක් වශයෙන් ගරුවචනාංශ කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේට විකුණු පස්සේ සූත්‍රයේදී සතිපට්ඨාන සූත්‍රය කරගෙන යනකොට සතිපට්ඨානේ හිත සම්පූර්ණ නන්නතර වෙනවා. අන්නේ කර දුන්නත් දුරිලා. මොන විදියෙම තර්මයක් පේන්නේ නැහැ. ඇයි ඉඳගෙන ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ. නැගිටලා කරන්න දෙයක්වත් නැහැ. මොකුත් නැහැ. පුවක් හිට ගලේ ගැහුවා වගේ, කබරය පොළොව ගැහුවා වගේ වෙලාවක්. ඒක හොඳටම දන්නවා මේක මේ භාවනා මූඩයක් කියලා. හැබැයි මොකද කරන්න දන්නේ. බුදුන්සි කියනවා මේ වගේ වෙලාවල් වල අනිදිය බැලිය යුත්තේ විසිරලන්නේ. ඉතින් ඒකට හිත නාස්තික වෙනවා. එතකොට කියනවා සමථ දාන්නේ. ඒකම බුද්ධානුසතියක් වඩන්නේ. මෛත්‍රිය වඩලා ආය අර පොඩ්ඩක් ගුඩි කරගන්න. මිල්කිරුවට පස්සේ ඉස්සරහට යන ශක්තිය. ඉතින් පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා අපණිදාය කත්තට ගියාට පස්සේ දැනගන්න ඕනේ මේ භාවනාවේ එක තැනකදී විශේෂයෙන්ම සක්කාය දිට්ඨි විසිටලා ගියාට පස්සේ හිත දකින්නේ බංකොලොත් වෙනවා. හිත දකින්නේ සියල්ලම සුළු විසුණුනවා. නිසා භාවනා අත්දැකීම පවා පේන්නේ නැස්තියක් විදියට. ඒ වෙලාවට සමස්තකාල ආයෙ කුලි කරලා පිටු කරනවා. පිටු කරලා ආයෙ විපස්සනා කරනවා. ඒක ආයෙ ටිකක් කරනවා. ආයෙ පිටු කරනවා. එතකොට වරක සමතේ වරක විපස්සනා ඒක මේක යොද යොද යම්ම කඩා ගන්න නැතුව යනවා. ඉතින් ඒක මේ හරි ඉසෙල්ලක්කාරයි. දැන් තියෙන හයිබ්‍රිඩ් කාර් එකදී බ්‍රේක් ගන්නකොට එනර්ජි ගන්න බැටරි charge කරනවා. බැටරිය charge කරගෙන ඉවරලා ආපහු යනකොට බැටරියෙන් දුර ගිහලා බැරි වෙනකොට ගෑස් එක. 116කට කොහොමද ලාභයක් තියෙන්නේ? මේක හයිබ්‍රිඩ් එක තමයි ඔය යුගනන්ද බා. එන්නේ හැරෙන හැරෙන අත ගස උළුවසයි කියලා කතාවක් අහන්නේ. මොන්නේ දියා එහෙම නැත්තම් කියනනම් ක්‍රිකට් ගහනකොට මම කවදා ක්‍රිකට් ගහන්නේ මම මේ වඩන්නේ. අපිට කියත හැකි ස්ක්‍රූ බෝලේ වන්න එපා මම සෙන්චරියක් ගහන්න ඉන්නේ මට හොඳ බෝල ටිකක් එවපන් කියලා කිය හැක. බෝල් කරන එක අපිට දෙන එදින දේට ගහන එකනේ. අමාරු බෝලයක් අහවල් ලෑල්ල දාලා ෂේප් කරගෙන ඉන්නවා. හොඳ එකක් ආවොත් අදින. එහෙම තු කියන මචං මම අද මම අපේ කිසියම් ගන්න අධ්‍යාස අපේ ඉතිරවද්දි කියලා අවුට්ලා එළියට එන ගමන් කියන බැට් එකක් එනවා මචං අවුට් උන් නැත්තම් සෙන්චරියක් ගන්න ඉතින් කියනවා කවුරුත් එහෙම තමයි යන්නේ. ඉතින් මම සෙන්චරියක් ගහන්න යනකොට හොඳ පොලිසියක් කියපන් කියලා කියන්න බෑ. මොකද ඌ ඉන්නේ විරුද්ධ පක්ෂේ. ඒ වගේ සමථයෙන් වල සමථයෙන් විපස්සනාට උන විපස්සනායි තමන් ළඟ ආයුධ මල්ල තියෙනවා නම් සුදුසු එක ස්ථානෝචිත ප්‍රඥාව කියන එක ඇත්තටම හැම කෙනෙක් ගාම තියෙනවා. කිසි කෙනෙක් අදහන්නේ කිසි කෙනෙක් ඒක අදහන්නේ ඒකට කියනවා නෑ නෑ මේක බුදුහාමුදුරුවෝ මට ආශිර්වාද කරන්න ඕනේ ගුරුහාමුදුරුවෝ මට මේක කියලා දෙන්න ඕනේ මට මේක ලැබෙනවා කියලා. මිනිස්සයා කියලා කියන්නේ ෆුල් කම්ප්ලීට් ටූල් කිට් එක. කොයි එක කොයි වෙලාවෙ පාවිච්චි කරනවද කියලා දන්නේ නැත්නම්. ඉතින් ඒකට ආයෙත් හරි පොඩ්ඩක් අහගත්තට කවදා හරි අනුන්ගෙන් අහිම කියන එකමත් අපේ විමුක්තිය ලබන්නේ. ඉන්නත්නම් තාමත් දාසයි. මුලදී කවුරු කවුරු අතාලලා පුතලා අතුරු කරලා දෙන එක කරන්නේ. විමුක්ත හැමදාම තනියම කිරිපොවෝ ඉඳලා බෑ. බාම්බ කරන කාකන් කියලා අතාරිනවා. නැත්නම් අම්මා හොඳ නැහැ. හොඳයි අපි පැය භාගයක් කරගෙන තිනවා සභාවෙන් මතුවෙන ප්‍රශ්න නිසා ඉතින් මම යෝජනා කරනවා අපි දවසේ වැඩ ඉමාව සටහන් කරමු කියලා මම හිතනවා අපිට කියන්න පුළුවන් කියලා තවත් සාර්ථක දවසක් තිබුණායි කියලා ඉතින් ඉමාව දක්වා මේ තාක්කල් එක ඇදගෙන යෑමේදී යම් සාත් පිරිසක් අයින් හිතින් වචනේ සංවිධානයේ සහයෝගයෙන් උපස්ථානය කරුවා නම් උදව් කරා නම් ඒ සියලු දෙනාටම අපි රැස් කර ගන්නලු පිණේ උත්තර භාගයේ හිමු වේවා. පිණේ උදව් කරන ඇත්තෝත් නොපිණේ උදව් කරන ඇත්තෝ සියලු දෙනා වෙනුවෙන් අපි පිණින පිණී උදව් උපකාර කරන සියලු දෙනාට මේ පින්වත් වේවා කියන වචනයෙන් පින් පමුණවනවා. ඒ පින් ලබාගෙන සතුටු හිතින් අනුමෝදන් කරලා තම තමන්ගේ සැප සාදා ගන්න අතර අපි ඉදිරියට කරගෙන යන සාසනික කටයුතු වලට මේ වගේම අනුග්‍රහ කරත්වා කියලා අපි කර්මාවෙන් ඉල්ලා අපි සාදු කාර්යයක් පවත්වන ගමන් ඊත්තාවතා ചാති කාතා සත්‍යයන්වට පිළිගන්න.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 ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ අධිෂ්ඨාන පූර්වකව ධෛර්යයෙන් ඉදිරියට යන්නත් ඒ ගමනේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා විසින් කවිනවට පතාලේ සාන්ත සුන්දර නිවනට හේතු වෙන පිණිසත්ම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා. ඒ අදාසින් අපි මිනා පුණ්‍ය කම්මින ගාථා සජ්ජානා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු සුඛී හොන්තු සාදු සාදු අනුමෝලාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමි තබ්බං සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු 就就做白痴的。